සියලු දිනාටම තිරුවන් සරණයි අපි අප අපේ වැඩමුළුවේ තුන්වෙනි දවසේ තුන්වෙනි දවසේ තුන්වෙනි ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල ඉතින් අපි පුරුදු පරිදි ඊගේ ප්‍රශ්න විශේෂාලේ ආරම්භ කරනවා ඒක ඉස්ලායික මතක් කිරීමක් තියෙනවා මේ මේ මයික් එකෙන් යන ශබ්ද මික්සලාටගේ හොඳට ඇහෙනවලු මේ මයික් එක ඇහෙන්නේ නැහැ නිසා ප්‍රශ්න නගනකොට සභාවෙන් සහ මේ කරනකොට ඒකට හොඳට මයික් එකට කතා කරන්න කියලා නැත්නම් ප්‍රශ්නේ ඇහෙන්නේ නැහැ උත්තරේ විතරලු ඇහි. කියන ප්‍රශ්නේ ඇහෙනවා පිරිසුදු මත කියලා. ඒ නිසා පිට ඈතින් කට්ටියක් අහන බව මතක තියාගෙන හොඳට වචනින් වචනේ වෙන් කරලා හොඳට තේරුම් ගන්න විදිය කියලා මගේ නිලීමක් කරලා මම කිව්වා අදී මට කරනකොට මෙන්න පටන් ගන්න මතක් කරන එක. ඒක මතක් කිරීම මම මේ කරන්නේ. ඒ නිසා මේ විශාල පිටක් මික්සර් ඩාට් කේ සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙලා මම යනකොටම මට රිමාක් වෙනවා. අහන ප්‍රශ්න උත්තර නැත්තම් ඒ අහන එකේ quality ඔක්කොම ඒගොල්ලෝ හරි උනන්දුවෙන් අහන. ඒ නිසා මයික් එකට කතා කරනකොට දුරට මේ ඇත්තටම එක බාධාවක් සමහරෙකුට තමයි කියන්නේ කියාගන්න බැරි වෙනවා ඒ වගේම හිතන්න කියන. අහන්නගේ පැත්තේ නම් තිල්ලීමක් වෙනවා. දැන් වෙලාවෙම තමයි කතා කරන්න ඕන අත උස්සලා කතා කරන මේක සභාවට කතා කරලා වැඩක් අත උසගෙන ඉන්නේ. එතකොට මයික් ළඟට ගෙනත් දෙයි. එතකොට මයික් එකට පිළිහිදු කියන වචන වෙන් කරලා ඇහෙන විදිහට කතා කරන්න මූලික ප්‍රශ්න ටිකක් ඒ වගේ කතා කරනකොට පැහැදිලිව කතා කරන්න. අපි යනවා සතිවාරය ආරම්භ කරමු. ස්වාමීන් වහන්සේ ප්‍රශ්න හතරක් ලැබිලා තියෙනවා. පළවෙනි ප්‍රශ්නය. ගරු ගරුතර ස්වාමීන් වහන්සේ මට ආනාපානසති භාවනාව වැඩුවේ ටික වේලාවකින් හුස්ම නොදැනී ගිය අතර විවිධ වූ හැඩතල පෙනෙන්නට විය මෙසේ කිහිප විටක් මෙම තත්වයේ පැවතිණි දැන් මෙම හැඩතලවලට අමතරව මට මාව පෙන්වුම් කරයි මට හිඳගෙන සිටින ආකාරය ඇතැම් විටකදී මගේ හෘද ස්පන්දනය තදින්ම දැනේ ගරු ස්වාමින් වහන්සේ මෙය මෙඩිටේෂන් එකේ ප්‍රෝග්‍රස් එකක්ද මම හිතන්නේ ඊයේත් අපි පටන් ගත්තේ ඒ වගේ දෙයක් මේ භාවනා කරගෙන යනකොට තමන්ගේ අපි කිව්ව ඩ්‍රයිවිං කරගෙන යනකොට වින් ස්ක්‍රීන් එකෙන් පෙන්වන දේවල් තියෙදි සයිඩ් කන්නාඩි දෙකෙන් ගොඩක් දේවල් පෙන්වනවා පිටිපස්සේ කන්න පෙන්වන කන්නාඩි දෙකෙන් ගොඩක් දේවල් පෙන්වනවා ඉතින් වේගය යනකොට අපිට පේනවා වින් ස්ක්‍රීන් එකෙන් තමන් යන පාරේ ට්‍රක් එක පේනවා දෙපැත්තේ පාර යන වෙන දේවල් පේනවා පිටිපස්ස බලන කණ්ඩායම් දෙකෙන් තව දේවල් පේනවා. ඒ කියව පෙනෙද්දී ඔක්කොම පාවිච්චි කරලා ට්‍රක් එකේ ගෙනියන්න පුළුවන් නම් අපි කියනවා ඩ්‍රයිවිං හොඳයි කියලා. ඉතින් මේ වගේ අර ගමන ඉදිරියට යද්දී දෙවැත්තේ කණ්ණාඩි දෙකේ එන දේවල් සමහරට බාධාවල් විතර ගන්න සමහරට ඉඟි විදියට පේනවා. ඒව අනුව නැත්නම් ඒව බල බලා ඒව ප්‍රපංච කර කර ඉන්නේ අන්නේ. කරන්නේ කියන ගමන බාධා. තුනට ඔය අංගල් දෙකයි. ඒක විවිධාකාර දේවල් පෙන්නන. ඒ පෙන්නන කිසිම දෙයක් මනින්න කියලා අංග ඇයි එහෙම වෙන්නේ කියලා බලන්න ගියොත් ඒ වෙනවත් එක්කම තමයි මූලික ගමන බාධා වෙනවා. බාධා නොකරගෙන යන්න බෑ. අතන මෙතෙන් කැරෙනයි කියලා ප්‍රශ්නයක් නැහැ. ඒකට ඔය වගේ තමන් පෙන්නනවා, අනුන් පෙන්නනවා, ගියාත්මව පෙන්නනවා, වෙන්න තියෙන දේවල් පෙන්නනවා, දෙයියෝ කතා කරනවා. විකාර જાති ගොඩක් තියෙනවා. ඉතින් ඒ ඒ අනුව සමහර කෝවිල් දා ගන්නවා. එහෙම නැත්නම් සමහර පේන කියන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් රූප වහකට හිතනවා. ඒ මොකද අර පේන දේ අර තමන් කරන වැඩේට වැඩිය ලොකුට සලකනවා. ඒ යන තමයි අපේ ජීවිතයේ නන්නත්තර වෙනවා කියලා කියව වෙන්නේ ඒකට. ඉතින් ඒක නිසා මේ ත්‍රිවිධ දෙක ගාලා තියෙනවා. උඹට ලයිසන් තියෙනවා නම් වාහනේට ලයිසන් තියෙනවා පාරයින බල්ල පිටුවට උඹට ඇති වැඩේ මොකක්ද කියලා. උඹ බලය. බල්ල පුරුදු කරලා කරමු අපිට. ඔල්ලෝ අපිටද පුරන්නේ පස්සේ එන කාර් එකට ඉතල එන කාර් එකට අපි දන්නේ ඔබට ලයිසන්ස් තියෙනවා වාහනේ ලයිසන්ස් තියෙනවා පාරේ ඉන්න බල්ලෝ විලුවට ගණන් ගන්න එපා ඉතින් භාවනා කරන එකට කියන්නේ තියෙන්නේ Taman හතිය තියෙනවා නම් ශ්‍රද්ධාව තියෙනවා නම් සීලෙ තියෙනවා නම් ඒ වටපිට දේවල් මනින්න යනට හැම එකකෙම කරන්නේ ශ්‍රද්ධාව කරන්නේ. ඒ හැම එකකෙම කරන්නේ නැදන සීලෙ කරන්නේ. කඩන්න බෑ සීලෙ කරනවා වගේ. එතෙන් සතිය ගන්න. තමයි නෑ මම ඉන්නේ බැලන්ස් එකේ. ඔය මොන දේවල් දෙනුණා මම වින් ස්ක්‍රීන් එක බලනවා. වරින් වර මේක බලලා ආවට නැවත වින් ස්ක්‍රීන් එකට යනවා. ඉතින් ඒක ඇත්තටම ඒ තනි චෛතසිකයකට මේක හඳුන්වා දෙන්නේ අතිමොක්ක චෛතසිකය කියන. අතිමොක්ක කියන්නේ Taman යන ගමන පිළිබඳව Tamanට විශ්වාසයක් තියෙනවා. පෙරදක්මක් තියෙනවා. ඒකට බලාපොරොත්තු වෙනවා විවිධ විචිතුරු දේවල් පෙනෙයි කියලා. එකක්වත් ගණන් ගන්න. එකක්වත් ගණන් ගන්න ඉව එකක්වත් අයින් කරන්න යන්නත් එපා. පේන එකෙන් පේනවා එක එක එක එක යුග පහු කරනවා කියලා අපි. එක එක ජවනිකා පහු කරනවා. නමුත් මොන ජවනිකා ආවත් මගේ කටේ කඩාගන්නේ සමාධිය මේ ශ්‍රද්ධාව කඩාගන්නේ සීල කැඩෙන්නේ නැහැ. ඉතින් මේක කියන එකේ දෝෂයක් නෑ. ඒක මොකද අනිකට තේරෙනවනේ මේ යනකොට විවිධ දේවල් පේනවා කියලා අපි බෙදා හදා ගැනීමක් වෙනවා. නමුත් දෙපර බාන්න එපා. ඒව විනිශ්චය කරන්න යන්න එපා. ඒක කියලා තියෙන්නේ නාදිවා නාභිවදති නාභිනන්දති නාජ්ජෝස තිට්ඨති. මේ දේවල් අභිනන්දනය කරන්න එපා. නෝ අභිවදනය කරන්න එපා. කියාපාඩන්න එපා. නාට්‍යෝසිතිච්ච උවට ලිංග ගන්න එපා. ඒ මේක මෙහෙම උනේ මෙහෙම උනේ ඇයි? මේ පේන දේවල් වල හරයක් ඇතයි කියලා හිතන්න එපා. තාම මම පාරේ යනකොට පහු වෙන දේ. ඒ පහු වෙනමයි කියන්නේ ඉදිරියට යනමයි කියන්නේ. මේව බැලුවයි කියන්නේ ඉදිරි ගමන බැලුවා කියන්නේ. ඒ නිසා මේ වෙනකොට දිගට කරගෙන යන්න ඕනේ. ඒකට මුලදී යෝගාවචරයට උපදේශ අවශ්‍යයි, කමඨාන් සුද්ධ කිරීම අවශ්‍යයි, සාකච්ඡා අවශ්‍යයි. කරලා කරලා මෙයා ටික ටික ටික ටික පුරුදු කරනවා. පුරුදු කරාට පස්සේ ආ පහුවෙනකොට මොන ජාති යහුණත් මොන ජාති කිව්වත් දිත්තේ දිත්ත මත්තම් භවිෂ්ඨය හුවා දික්ක දැක්ක දැක්ක වුණා. ඇහුණ ඇහුණ විතරයි. දැනුණ දැනුණ විතරයි. හිතට ආව හිතට ආව විතරයි. මොන්නම දෙයක්වත් වමාරා කෑමක් සිද්ධ කරන්නේ නැහැ. අපි මේ ජීවිතේ වල් කරගෙන තියෙන්නේ එක එක දේවල් වමාරා කරන්නේ. ඒ මොකද අපිට ඒවා ලොකු අදාළ භාවයක් තියෙනවා. ඒ අදාළ භාවය ඇවිල්ලා තියෙනවා මට අපේ ජම්ම ගති නිසා වෙන්නේ නැති අනු අනුසේඥා කෙලෙස් නිසා වෙන්නේ නැති. නමුත් අර වර්තමාන අගය කිරීමෙන් අපි ඒ සියල්ලම බිඳුවට බස්සනවා. ඒ වගේ තියෙන වටනාකම් බිඳුවට බස්සන ක්‍රමයක් ඉගෙන ගන්නවා වර්තමාන මේ තේරම දිවස්නවා. ඒ නිසා දීලා තියෙනවා කනෝ වේමා උපච්චකාහෝ ක්ෂණේමා ඉක්මවනෝයාවා මොනවා වෙනවත් මොනවා වුණත් මොනවා දැක්ුණත් වර්තමාන ක්ෂණය මගේ ඉක්මවනෝයාවා මේ ඔක්කොම දහඩ සන්නේ නටන්නේ මගේ හිත කඩන්නයි මගේ සතිය කඩන්නයි කැඩිච්චාවයි මම හැබැයි ආපහු ගෙන හිටවනවා මම ගෙන ගන්නවා ඉස්සරහට අම්මා මලත් ඉසගෙන ගත්තා දරුවා අතේ මැරලා ගියා මම සතිය යනවා ඊයේ අපි පටන් ගත්තේ ওই ප්‍රශ්නේමයි ඒක පළවෙනි ප්‍රශ්නේත් ඒක ඕකටමයි තුන්වෙනි ප්‍රශ්නේත් ඕකටමයි ආවේ අදත් පටන් ගත්ත එකටමයි ඉතින් ඔය දවස් දෙක තුනක් ඕක යනකොට ඔය ප්‍රශ්න එන එකේ අඩුවක් පේන පටන් ගන්නවා දෙවෙනි ප්‍රශ්නය තෙරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්සේ මම භාවනාවට ඉඳගෙන පළමුවෙන් ඉඳගෙන ඉන්න ඉරියව්ව පිළිබඳව සිහියේ කබාගෙන සිටිමි එසේ ඉන්න විට ටික වේලාවකින් අවට කුරුල්ලන්ගේ හඬ අවධානය යොමු වීමට පටන් ගන්නවා. එම අවධානය යොමු වුණේ එක කුරුළු හඬකට පමණයි. ඒ හඬ නවතින තුරු ඒ පිළිබඳ යොමු වී සිටි. මේ හඬ නැවතුණු විට මම නැවතත් වාඩි වී සිටින ඉරියව්ව වෙතට අවධානය යොමු වෙයි. ඉන්පසුව හුස්ම ගැන මට සතියෙන් සිටීමට පුළුවන්. මගේ ප්‍රශ්නය ගැළු ස්වාමීන් වහන්සේ මෙසේ අප අපට හොඳට අවත හඳට අවධානය යොමු කිරීම භාවනාව සතිය වැඩිවීමට බාධාවක් වේද එසේනම් මම ඒ සඳහා කළ යුත්තේ කුමක්ද? සතියට බාධාවක් වෙනවා කියලා අනුන්ට කියන්න බෑ. තමන්න තමයි කියන්න පුළුවන් වෙන්නේ. නමුත් ඒකෙදී මේ මාළුක්‍ය පුත්‍ර සූත්‍රයේදී මේ මාළුක්‍ය පුත්‍ර කියන පැවිද්දා වයසක පැවිද්ද සර්වචනාංශයට ගාථා 12ක් දේශනා කරනවා. පස්සේ සර්වචනාංශය ඒක ශ්‍රීමුක දේශනාවක් වශයෙන් නැවත ත්‍රිපිටකගත කරනවා. මොකද ඒවා හොඳින්ද. ඒකෙදි තියෙනවා සතිය යුක්තව සත්‍ය ඇහිම සහ සතිය නොයුක්තව සත්‍ය ඇහිම පිළිබඳ ගාථා දෙනවා. සද්දං සුත්වා සති මුත්තා තියෙන මිට්ටම් මනසිකරෝති සත්‍යයක් ඇහෙනකොට අසතියෙන් සතිය මොඨ වෙලා සතිය පැමිණිලා නැහැ. පිය නිමිත්තක් මනස කර. ඒකට තමන් කරන වැඩේ මොකක්වත් මතක නැහැ. ඇහිච්ච සද්දේ අභිරමණය කරනවා. සද්දං සුත්තා සති මුට්ටා පිය නිමිත්තක් මනස කරෝති. සංචාජ්ජෝස තිට්ඨති. දැන් ඒකට බෑ ගන්න. තමයි මේ භාවනා කරන බාක් මතකුත් නැහැ. සතිය පිටවන බාකුත් මතකත් නැහැ. ඒ සද්දෙට රින්ගනවා. ඊට පස්සේ ඒක ඒක දිගේ කතන්දර ඒක දිගේ මේ එක කුරුල්ලෙක්ගේ ශබ්ද මට ඇහෙන බොහෝ ශබ්ද තිබුණාට මට ගානක් නැහැ. මට ඒකයි දැනෙන්නේ කියලා ඔක්කොයි පටන් අරගන්නවා ඒකත් එක්ක කතන්දර ගොතනද. කතන්දර ගොතන යනකොට තවදට ශබ්ද ඇහෙනකොට වැඩි හිතවිලි ගොඩක් යන්නේ. ඊට පස්සේ යා ඒ මතී එක්කෝ අභිජා විහෙතාව චිත්තමත්සු පහන්තේ අඤ්ඤති අර එක්කෝ ආසාවක් ඇති වෙනවා ඒකනේ එහෙම නැත්නම් කමනාපයක් ඇති වෙනවා මනාපමනාප දෙක කවදාවත් නැතුව ওই කතන්දරේ වෙන්නේ මධ්‍යස්තරන් වලට කොහොම පටවිලක් වෙන්නේ වෙන්නේ මේ එක්කෝ වඩා හොඳ එක්කෝ වඩා හොඳ ඊට පස්සේ යා හිත වෙහෙසටපත් කරනවා. ඉතින් ඒ තරමටම නිවනින් ඈත් වෙනවා කියන්නේ. අනිත් එකේ කියනවා මේ සතියෙන් යුක්තව සත්‍යහමය දාන්න මම වාඩි වෙලා ඉන්නවා. ආනපන දැනෙනවා. මොකද ආනපන සංඥාවට වැඩිය කුරුල්ලගේ අඳ සංඥා තීව්‍රයි. එතකොට ඩ්‍රයිවිං කරන ගමන් සයිකල් කන්නාලේ බලන්න. තමයි දන්නවා ඒ ඩ්‍රයිවිං කරනකොට ඉස්සර කන්නාලේ බලන්න ඕනේ. පොඩ්ඩක් මේ පැත්ත බලනවා. ඒකේ තියෙන්නේ මට ඒ ගාථා පදේ මතක නැහැ. මේ සතියෙන් යුක්තව ආනකොට දැන් එයා දන්නවා මට ආනපානෙ දැනෙන්නේ මේ සත්‍ය හොඳට දැනෙනවා කියලා දැනෙනවා සද්දයක් බවක් දන්නවා. නමුත් ඒක දිගේ කතන්දර කොටක් යන්නේ. දන්න මං ඉන්න ඕනේ මෙතන. ඒකේ තියෙන තීව්‍රතාවය නිසා මෙතෙන්ට ගියා. ඒ නිසා එයා ඒක මතින් මනාපමන පාල කරගන්න යන්නේ. ආපහු අරමුණට හිත ගේන එක තමයි කල්පනා කරන්නේ. එතකොට යාට පේනවා මේ වගේ සිත් බඳනා රූපයක් හෝ සිත් පෙළෙන රූපයක් ආපුවාම මට නැවත අරමුණට ගියොත් මගේ හිත උදාහරණ උපේක්ෂා සම්පත් වෙනවා කෙලස් නැති වෙනවා ඒ නිසා කෙලස් නැති කරමුට යන්න පුළුවන් නමුත් මගේ හිත දැන් තියෙන කුරුළු හද්දක එහෙනම් මොකක්ද මනාපමනාප පිහිනක කියලා එක දැනගෙන සද්දත් අහලා මනාපමනාපත් දැනගෙන එයා නැවතෙනවා තමයි හිටපුවාගන්න. ඒතර தත්ත්වයේ තියෙන පාණයක් යටතේ ඒ තරම් තමයි නිවනට ළඟයි. ඒක නිසා සතිය යුක්තව සත්‍යය හිතන තහ සතිය මොට වෙලා සත්‍යය හිම කියන දෙක බුදුචාන් වහන්සේ දේශනා කරනවා මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී ඒ කුරුළු શબ્දයක් හෝ නැත්නම් අපිට බයින શબ્දයක් තරහ යන එකක් ඇහිලා ඒ වෙලාවේදී උපදින මනාපමන අපේ Taman ඉන්නේ මුත් සතියේ ආනාපාන කියමුකෝ ඒකේ මනාපමනාප නැහැ. ඒ මධ්‍යස්ථ අරමුණ බොහෝ විට උදාසීන. එතකොට අර පිටින් එන මනාපමනාප දෙකට බොහොම හිත පැනලා යනවා. මොකද මේක නීරස නිසා. එතකොට මේ ඇති වෙන අර උදාසීන අරමුණක ඉඳලා මනාපයකට අමනාපයකට යනකොට ඒ ඇති වෙන මනාපමනාප ඕලාරිකම් පටිච්චසමුප්පන්න සංකතම් කියලා ඒක හුඳටම යෝගාවචරයට ප්‍රසිද්ධයි. මම හිතපු අරමුණට වැඩිය ගොරෝසු අරමුණක දැන් ඉන්නේ. ඒක හරි ගොරෝසුයි. ඒ වෙලාවේ පහළ වෙන්නේ ගුරුල්ලා අපිට භාවනා කරන්න කෑ ගහනවත් නෙවෙයි. ඒ වෙනකොට වෙන සද්ද නැතුවත් නෙවෙයි. ඒ හත ඒ කරදර කරන අරමුණ ඒ වෙලාවේ මතක් වෙන එක අහඹයක්. එහෙම නැත්නම් පටිච්ච සම්පන්නයක්. ඕලාරිකම් සංකතම් ගියාට පස්සේ ගියාය මොකක්වත් නැහැ ඒකේ. අනේ නිසා මේක අල්ලන්න ගියොත් යෝගාවචරයට අර මූල කර්මස්ථානේ යනකොට කෙලෙස් නොඋපදින ගතිය. ඒකෙන් පිට යන්නේ කිපිලමයි. කෙලෙසයක් වයි. කක්කා. අන්නේ කක්කාව පැහැදිලි ප්‍රසිද්ධයි ඒ වෙලාවේ හට ගන්න දේ. අන්න ඒක දන්නවනම් යෝගාවචරයට ඒක ලොකු ආඩම්බන්තියක් වෙනවා, අභියෝගයක් වෙනවා. ඒක පෙන්වලා දෙන්නේ සාමසේක භාවයටපත් වෙච්ච නැති භවනා වෘතු කරන කෙනාට මේ සතිය අරමුණ දුන්නාට පස්සේ මේ වගේ එක එක දේවල් ඇවිල්ලා උසුළු විසුළු පානවා, උමරි කරනවා එතකොට යෝගාවචර හිත පණිනවා. ඊට පස්සේ ආපහු අරමුණට ගන්නවා. සීක වුණාට පස්සේ මෙන්න පිට ගියාට පස්සේ මගේ හිත දැන් තියෙන කුරුළු ශබ්දේ කාර්මුණේ නෙවෙයි කියලා දැනගත් එකම ඒක පිළිබඳව ඉච්ඡාවක් ඉන්නේ නැහැ කියලා කියනවා. අනිච්ඡාවක් වෙනවා. ඒක මේ අට්ටියටි ආරාති දෙගොච්චිට නෑ මේක අතුරු මාර්ගයේ. මේක මගේ කොච්චර අධ්‍යත්ත භූමියෙන් පිට මම ඉන්නේ අතුරුදායක තැනක මේකට මම කැමති වෙන්නේ මට අපව අරමුණට එන්න පුළුවන් කියලා ඉක්මීමක් එන්න පටන් මෙන්න මේ අනිච්ඡා කියන මේ ඉච්ඡාව නැතිකම අනිච්ඡාව කියන එකයි සාමාන්‍ය අනිච්ච කියන පදයයි අපේ තේරවාදේ පටලවන්නේ. නිට්ටය නෑ කියන අනිත්‍යයි ඉච්ඡාව නෑ කියන අනිත්‍යය කියන පද දෙක ලියනකොට මහ ප්‍රණාල්පපාන වෙනසක් තියෙනවා. අනිච්ච කියලා කියන්නේ අපි ආයන්නේ නියන්නේ ඡායන්නේ ඡායන්නේ මේ කියන්නේ අනි අයන කියන්නේ ඡායන බැරි මහ ප්‍රාණචාරය. ඉතින් ඒ නිසා මේ රසෝ ලංකාවේ විශාල අවුලක් තියෙනවා. මේ බුද්ධ ආගම පටලවන තියෙනවා කියලා. මෙතන කියන්නේ අනිච්චා. මගේ හිත පිට යනවා. නමුත් මම කැමති වෙන්නේ නැහැ ඒකට. මම ආපහු මූල කර්මස්ථානට ගන්නවා. ඒක පුරුදු වුණාට පස්සේ යෝගාවචරයාගේ පිට යන ගතිය කොච්චර ගියා යන යන වෙලාවක තමන්ගේ උදාසීන ආරමුණට නැත්නම් මූල කර්මස්ථානට එන්න පුළුවන්කම යෝගාවචරයේ දක්ෂකමක් වෙනවා. ඒකෙන් තමයි විපස්සනා වැඩෙනවා කියලා තේරුම් ගන්න. හැප්පෙන පාර පාස නැවත තමයි ආරක්ෂක භූමියට එන්න පුළුවන්. ඒක දන්නවනම් ඕන කෙනෙකුට ඕනේ කෙනෙකුට මම අන්නත්තර කරපන්. මට ඕනේ කලබලයක් කරපන්. උඹලා උඹට කරන්න පුළුවන් නේ මාව කලබල අතාරින එක මම කරන්නේ අපව ඉන්නේ. ඒක හරියට කියන්නේ කාන්දම් කැල්ලක් හරියට මැදින් ඉල්ලලා තිබ්බොත් කවුරු කරකැව්වත් ඒක උතුරට ඇවිල්ලා තමයි නතර වෙන්නේ. ඒක ආයේ මේ ඒකේ ස්වභාවය. කාන්දම හඳු ශක්තිමත් නම් කොච්චර පයින් ගහුවත් පයින් ගහන තරමට කරකේ. ගහන එකන ජොලියකුත් තියෙනවා. එයාට ගහන තුමන්ට අවුලක් යනවා. අවුල ගියාට ගැහිලා නැත කරපු ගමන් එයා ආපහු එනවා උතුරට. මේකෙන් තමයි සීක පුද්ගලයා තේරුම් අරගන්නේ. කෙලෙස් නැති තත්ත්වයක් නෙවෙයි. කෙලෙස්ේ තියෙන තැනයි නැති තැනයි තේරුම් අරගෙන කෙලෙස් සහිත තැනින් කාටවත් නොකිය. නොදැනෙන්න මේට ඇවිල්ලා උතුරට ඉන්න. එතකොට අර පයින් අපේ කරන්න බයින් යන්නේත් නැහැ. කෙලෙසට බයින් යන්නේකුත් නැහැ. ඔබට පුළුවන් කෙලෙසන්ද මට පුළුවන් හැදේ. කියලා ඒක සහතික වෙච්ච දවසේ තමයි තේරිච්ච දවසේ තියෙනවා කොඩි ගහක් වුණත් භාවනා කරන්න පුළුවන්. එහෙම නැත්නම් ගෙන්දගම් පොළොවේ භාවනා කරන්න පුළුවන්. ඒක සෝන එක කවුසල් මට ප්‍රශ්නයක් නැහැ. ඒ විශ්ේ නතරචිකව මම එනවා මැද. ඉතින් ඒක අපිට තහවුරු කරගන්න උනාට පුළුවන් උනාට මට බෑ මගේ දරුවට කියන්න. මට බෑ මගේ අම්මට කියන දෙන්න. මට බෑ කාටවත් කියලා දෙන්න. මොකද ඒගොල්ලෝ හිතනවා මේ අවුල් වීම අවුල් කිරීම නැතර කරන එක තමයි ලෝකේ කරන්න ඕනේ කියලා නෑ. අවුල් තිබිච්චා. ඕන කෙනෙක් අවුල් කරපුදේ උඹට අපෝ එන්න පුළුවන්. මේක පොත් බලලා ගන්න බෑ. දන් දීලා කුසලෙන් ගන්න බෑ. මයිතු බුදුහාමර බලන්නයි කියලා යන්න බෑ. ඒ කිවලම නැත්නම් හැප්පිලම තායිලන්තේ කරලා කරලා කරලා ගියාට පස්සේ පේනවා මේක වරදින්නෙම නැති උත්තරයක්. කොච්චර කවුරු කරකවලා තෑරියත් මට මගේ අරමුණ තියෙනවා. මොකද මගේ මූල කර්මස්ථානේ නැවත නැවත හම්බෙන එක උදාසීන දෙයක් නොමිලේ ලැබෙන එක. ඔය ඔක්කොම කොලන් තේදි මෙහිමීට වරේ මූල කර්මස්ථාන. එනවත් නෙවෙයි ඒ වෙනවා. කාන්දමේ තියෙන ගතිය වගේ කාන්දම හිතලා එන්නේ නැහැ. ඒ ගුරුමේ තියෙන ටම්බ්ලින් කෙලි කියලා පිට්ටන් ඩයින් පිට්ටන් ඩයින් කියලා බොනිකේ උඩ පයින් ගහපුවම පෙරලෙනවා. ඔය කෙලින්ම නැගිටිනවා. ආයතනයක් ඕන නැගිටිනවා. දැන් හදලා තියෙනවා බාරයන් විකුණන්න පෙන්ගුයින් කෙනෙක්. විසි කරපුවාම ඌ මෙහෙම මෙහෙම මෙහෙම වෙලා නැහැ. පයින් ගන්නකොට පයින් ගන්න ප්‍රමාණයට නගනවා. අතර වෙච්ච ගන්න නැහැ. මේ ඉල්ලපු තිබුණා සිටිසන් ජෝන් කියලා. මේ පොල් කට්ටක් වගේ එකට දිවිච්ච දැලේ ඒකට නිකම් පිටි කොමලිය වගේ මිනිහෙක් හදලා තියෙනවා. ඉතින් කොහේ විසි කරත් ඌ කෙලින් හිටිනවා. උඩ දානවා මේ ඇලුමිනියම් වලින් හදපු සංග්ලාස් වෙට් සෙට් එක. දැම්මට පස්සේ වැටුනම නැගිටින්න බෑ. <laughs> ඒ සංග්ලාස් එක බරයි. කෙනෙක්නේ බර වැඩෙන්නේ ඌ එහෙම හිටිනවා කියලා. ඊට කියනවා මෙන්න මිත්‍යා දෘෂ්ටි වුණොත් පුටා නැගිටින්න බෑ. එහෙම නැත්නම් මනුෂ්‍ය ස්වභාවයෙන් නැගිටිනවා. ඌ පිටින් ජෝ. ඌ සාමාන්‍ය මිනිහෙක්. මේ අපේ තියෙන මත තකතිරු කන්නේසයි අපිට කෙලින් නැගිට ගන්න බෑ. අපි ඔළුව බරයි. අපි කියන ඔළුව ඉදින්ගයි කියන්නේ. ඉතින් ඒකට වැටුනහම එහෙම හිටිනවා. නැත්තම් නිකන් ස්වභාවයෙන් නැගෙනවා. ඉතින් අන්නේ වගේ කාන්දම් කැලක් වෙනවා නම් ගහලා බලන කොච්චර හරි. කාන්ද මැලින් එල්ල කොච්චර දැඟලුවත් ගහපු ප්‍රමාණයට කරක් කරක ඉන්නවා. උදාහරණ පදයෙන් ඇතුළේ ලිහිනවා. පොල්ගෙඩියක් වතුරට දාන්න කොච්චර කංකොල තමයි ලැබු වැටුඩට එන්නේ. අපි සාමාන්‍ය පොල් හිටවන්නේ ඉස්සලා වතුරට දාන්න. වතුර දාපුවාම ලැබු වැටතරන් ගිහලා එහෙම හිටෙවොත් ත්‍රිකිල ඇද වෙන්නේ නැතුව උඩට නැගිනවා. ලැබෙපැත්ත නැතුව හිටියොත් ත්‍රිකිල මෙහෙම ගිහලා තමයි එන්නේ. ඒකවල පොල් ගහේ කණුටිය පටන් ගන්න කණ්ඩිය හයිය නැහැ. නිසා වතුරට දානවා. වතුර දාගම එයා ලැබෙපැත්ත උඩට එනවා. එහෙම ගිහලා හිටිනවා. ඉතින් ඒක ස්වභාවය ඇත්තම ස්වභාවය මේ ජරාවෙන් වෙන් වෙලා කෙලේ අකුණේ ක්ලේශිතන්ට එන එක අපි. අපි මේ අපේ අගයන් ආඩම්බරයෙන් දීලා මේ ජරාව ලොකු කරලා නික්ලේශී තන මම මම කරලා තියෙනවා. කම්මැලි කරලා එපා වෙයි. අනුතුරුදායකයි. අසරණයි. බය දැනෙනවා නික්ලේශී වෙනවා. කක්කාවේ ඉන්නකොට එහෙම ජොලියක් තියෙනවා. කක්කාට බය දැනෙනවා. ධ්‍යාන ඒක නැති කරලා මේ සතිපාසලේ සතිය උගන්නන මේ මූල කර්මස්ථාන නැවත එන්න නිවස බල ආපහු එන්න තමන්ගේ ගෝචර අධ්‍යාත්මයට එන්න මේක ස්වභාවික කියලා දුන්නට පස්සේ ඕන කෙනෙකුට මේක මේක බර්ත් රයිට් එකක් ඒක අපි උපත්ති අපිට ලැබෙච්ච ධම්මලාභය. මේ ඔළුවට දාපු අනවශ්‍ය බර නිසා තමයි අපිට හරි වෙද්දි තෝරගන්න බැරි ස්වභාවය මේකයි වෙන්නේ. ඒ නිසා පැටලෙන්න පැටලෙන්න නැවත අපව එන එක අපේ ස්වභාවය. ඒකට කියන්නේ අහිංසකම කියලා. ඒක නැති වෙන්නේ අපි මේ එක එක ජීවත් වෙන්න මේ ලෝකෙට ආවට පස්සේ හය අතර තීරණ ආවට පස්සේ අපි මේ ලෝකේ අගයන් ආඩම්බරම් දීලා තියෙනවා. ඒ අගයන් ආඩම්බරම් වලින් අපි නොමකට අදිනවා. අහිංසක වෙච්ච ගමන් එහෙම නමකට ඇතිලක් නෑ සාමාන්‍ය මේ මධ්‍යස්ථ දෙයට යන්න පුළුවන් ඒක නිසා මේ වැරදි සාකච්ඡා කරනකොට පේනවා මේ වැරදි වලටපත් වෙලා පිළියම් කරන්නේ නැතුව උපත්තියම වැරදි නොවෙන්න හදන්න බෑ වැරදි වලට පශ්චාත්තාප වෙන කෙනාට හැදෙන්න බෑ ඒක අභ්‍යාසයක් කරන විදිහට නිකන් කරන්නේ ලෝකනේ ප්‍රශ්නය තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ආනාපානසති භාවනාව පටන් ගෙන විනාඩි 10කින් පමණ පසුව විවිධාකාර එළියවල් පළමුව රම් පාටින් පසු නොයෙකුත් තවත් පාට එවිට নানা ආකාර හැඩතලද ස්ටාර්ඩස් වැනි දේද බොහෝ විට ස්ටාර් ගැලැක්සි ස්වරූපයක් දර්ශන එක දිගට විනාඩි 40ක් පමණ මම දැක්කා. මේ රූප පෙනෙන අතර විකින් විට මා මාගේ ආශ්වාස හා ප්‍රාශ්වාස විමසුම් කළා. ඒක කුමක් වී ඇද්ද බලන්න. මට ඒ දැනුනේ ඊටමත් සියුම් ෂැලෝවට. ඒ පසුබිමේ තිබෙන බව වැටහුණා. මා ඉරියව් මාරු කරත් මම දකින දර්ශන නැවතුනේ නැත. සමහර විටකදී ඊටා වේගයෙන් මේ දර්ශන හැඩතල ගමන් කරන බව පෙනුනේ. මට බාහිර සත්‍ය පවා ඇසීමේදී මේ දර්ශන ඇති වුණේ නැත. මම මේ දකින දේ කිසිම සැකක් නැතුව විවුර්ත මනසින් අත්දැකීවා. මේ භාවනාව අවසන් වන තෙක්ම එක සීරුවට අත්දැකීම් කරා. මේ අත්දැකීම මාගේ ප්‍රථම අත්දැකීමක්. මේ වැඩමුළුවේදී මගේ මේ අත්දැකීම ස්වාමීන් වහන්සේ මට පැහැදිලි කර දෙන ලෙස ඉල්ලා සිටිනවා. මේකේ උත්සාහ කළා තියෙනවා ඒක පෙනේදී අවශ්‍ය නම් මූල කර්මස්ථානට යන්න පුළුවන්කම තියෙනවා කියලා. ඒ කියන්නේ හොඳට Taman ඉස්තාරේ දාන කෙනෙක් ලියපු කතාවක්. ඒක නිසා මේ ගොඩාක් දේවල් මේ විදිහට පෙන්නද්දී ඒ ස්ථාවරේ දිහා නැත්නම් තමන්ට මූල කර්මස්ථානේ යන්න පුළුවන් බව දිහා කල්පනා කරලා බලුවොත් මේ දර්ශන කිසිම දෙයකට බෑ අපිව නිත්‍ය වශයෙන්ම මූල කර්මස්ථානේ ප්‍රතික්ෂේප කරන්න. ඒ නිසා අපි නැවත නැවත මූල කර්මස්ථානේ යන්න පුළුවන්කම මේ විචිත්තත්වය හරහා බලන්න බලන්න බලන්න බලන්න අපිට තේරෙනවා මූල මේ මගේ හිත මූල කර්මස්ථානේ යන්න හේතු කර්ම හෙව්වට මූල කර්මස්ථානේ කවදාකවත් මගේ හිතෙන් අයින් වෙන්නේ නැහැ. ඒක නිතරම මගේ අරසාවට තියෙනවා. මගේ තියෙන ජඩකමට, කක්කාට තියෙන කැමැත්තට මේකට ගියාට මූල කර්මස්ථානේ නිතරම තියෙනවා. එනිසා ඒ අපිට තමන්ගේ මේ නිත්‍ය ආරක්ෂාව මේ තමන්ට හම්බෙලා තියෙන මේ ධර්ම ආරක්ෂාව තියෙද්දි මගේ හිත මේ විචිත්තත්වයට අනේක ඒක තමයි අපි කියන්නේ කෙලෙසනවා කියලා. නමුත් ඒ කෙලෙස් වලට කවදාකවත් බෑ. මම නැවතත් කියනවා ඒ කෙලෙස් වලට කවදාකවත් බෑ මූල කර්මස්ථානයේ නිත්‍ය වශයෙන් වහන්න. ඉතින් අපි කෙලෙස් කියනකොට බලනවනේ මට මේ ඔක්කොම මම මේ පැත්තට අදිද්දි මට මූල කර්මස්ථානට යන්න පුළුවන්කම මූල කර්මස්ථානයේ සම්බන්ධය නැති වෙන්නේ නෑ නේද කියලා කියන්න ගන්න පුදුම ආත්ම ශක්තියක් එනවා. ඒක නිසා ඥානකෝණික ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා අපි සතිය අදාහගත්තොත් සතිය කවදාවත් මාව අමතක කරන්නේ මම සතිය අමතක කළා. ඒසයි ඔක්කොම අස්සේ බලන්න මට මූල කර්මත්තාන්න යන්න පුළුවන් කියලා. එතකොට මේක පෙන්වන්නේ හොඳට ශෝකාන්ත ශෝකාන්තෝ දුක්ඛාන්ත සුඛාන්ත චිත්‍රපටියක් පෙන්වනවා. මේ චිත්‍රපටිය පෙන්වනකොට අපිට පුළුවන් තිරේ දිහා චිත්‍ර එක එක ඇවිල්ලා මාරු වෙනවා. මාරු වුණාට ස්ක්‍රීන් එක දිහා බලන්න පුළුවන්. මේ එන චිත්ත වාවා නැති වෙන දේවල්. අපිට මේ චිත්ත පෙන්නන tire දිහා බලන්න පුළුවන් නම් tire මොකක්ද ඒක? ඉතින් අර බුද්ධ තාමදුර ලියනවා tire පෙන්නනවා කියලා ගිනි කන්දා. tire ගිනි ගන්නෑ. tire පෙන්නනවා දිය ඇල්ලා. tire පෙන්නේ නෑ. ඒ වගේ වෙලාවට ඇවිල්ලා රත් වෙනවා ගිනි වෙන ගියාට මොනක්වත් වෙන්නේ නැහැ. ඒක චිත්‍රයක් දිහා බලනකොට පුළුවන් ද කැන්වස් එක බලන්න. ඒ චිත්‍රකාරය බලන්නේ පුළුවන් තරම් කැන්වස් එකට හිත නොයවා. ළඟේ තියෙන චිත්‍රයේ විචිත්‍රත්වයෙන් අපි වශී කරනවා. අපි බලනවා ඔකේ තියෙන මේ ඇන්සම් එක අමාරු විතර තිත්ත දක්වන්නේ තියෙන ඕක හරහා කැන්වස් එක බලපන්. මොකෙන්ද කැන්වස් එක කැත කරන එක විතරයි කරන්නේ. ඔකේ දක්ෂම චිත්‍ර ශිල්පියාට පුළුවන් නේ කැන්වස් එකේ කක්ක කරන එක විතරයි. අපි බලන්නේ කැන්වස් එක චිත්‍රය දිහා. නෙවෙයි. කැන්වස් එක තියා. මේ මොනවාකට ඇඳලා නැති චිත්‍ර හොඳ මේක. කැන්වස් එක පිළිසිදුයි. ඕන කෙනෙකුට අඳින්න යන ඕන දෙයක්. තමයි කැන්වස් එක තියා. ඒක ඒක වළක්වන්න බැරි දෙයක්. ඉතින් අපිට අර චිත්‍රයට මන්මත් වෙලා ඒක අභිරමණය කරගෙන මේක මේ මේ තෙල් සායන චිත්‍රයක් මේක භාව චිත්‍රයක් මේක දිය සායන චිත්‍රයක් මේක රේඛා චිත්‍රයක් කියලා බයිලා කතා කරා කරා කැන්වස් එක නම් බලන්නේ මොකක් මොනවද අපිට එනිසා ඔය මොන චිත්‍රපට මඟුල පෙන්නවා අපිට බුදුහාමෝ දෙවියන් තියෙන මූල කර්මස්ථානේ අපි අමතක කරන්නේ අපිට තියෙන කවුරු පොලිලි පැහැවක් කවුරු වන්දන නැටුවක් දහඩ තනි නැටුවක් අපි ඒක හරහා තිරේ දිහා බලන මොකක්වත් වෙන්නේ ඒකෙදි කියනවා අපි පොඩි හතුපාතලේ පොඩි උන්ට වෙලි කරනවා මේ වගේ දැන ගිහලා පැදුරු දාගෙන ආත දිහා බලන්නේ උතර දකලා මලමිණියක් වගේ ආදිතිය බලනකොට බලාකුළු යනවා විවිධාකාරයි. මේ බලාකුළු පිටිපස්සේ තියෙන අහසට ගානක්වත් නැහැ බලාකුළු කියන්නේ. තමාට ඒ අහස සම්පූර්ණයෙන් වැහිලා සුදු බලාකුළු. ඒතකොට මේ සීතලයි වර්ෂාවෙන් ඉඳලා ඇති බය. මේ බලාකුළු උඩට ගියොත් දැන් ප්ලේන් එකේ ඊට පායලා ඒක කුකුරු ගහන්න එතන. මේ පොඩ්ඩක් යට ඉන්න අපිට තමයි මේ වැස්ස මූඩ් එකයි අවුව මූඩ් එකයි ඔක්කොම තියෙන බලාකුළුණින් යට. නමුත් බලාකුළු සහ ආසිය අතර තියෙන ગેප් එක, ඩිස්ටන්ස් එක කියලා නිම කරන්න බැරි කරනවා. බලාකුළු වලින් පුළුවන් අපිට මූඩ් එකක් දෙන්න. ආසෙන් කවදාකවත් මූඩ් එකක් එන්නේ නැහැ. ආසෙන් බලාකුළු වලින් කියලා දෙන්නේ නැහැ. අපිට මේ බලාකුළු පොඩ්ඩක් විනිවිදලා බලන්න පුළුවන් බෑ. මේ වෙලාවේ නම් දැන් මේ වෙලාවේ වරුසා වගේ. නමුත් උඩ පොඩ්ඩක් පොඩි ඉනවුලු. ඉතින් අපිට අපේ හිතේ තියෙන බ්‍රයිට් එක බ්‍රයිට්නස් එක පේන්නේ නැහැ. මොකද අපි වලාකුළට මත් වෙලා. වලාකුළ යට තියෙන එකට මත් වෙලා ඉන්නවා. අපිට වලාකුළ විනිවිදින්න බෑ. විනිවිදපු ගමන් ආස එළිය ඒක කාටුන් එක හදලා පෙන්නලා දීලා තියෙනවා. මයින්ඩ්ෆුල්නස් කාටුන් එක. හොඳට වැස වෙලා පොරොකට එක නැගලා යනවා වලාකුළ විගුරට. නෑ. ඒ ඒ තියෙන යට තියෙන වැස්ස ගැති ඔක්කොම තියෙන්නේ මේ පොළොවට. ප්‍රදී ප්‍රමිතේ තියෙනවා. ඈතට ගියාම නෑ. ඒක නිසා අපේ හිතේ තියෙන ප්‍රභාස්රය අපේ හිතේ තියෙන කෙලෙස් නැති ගතිය ඔය කිසිම කෙලෙසකින් මකන්න බෑ. අපේ ලැතින අපි කෙලෙසේ අදහනවා අර ප්‍රභාස්රය අදහනවා. අපි මේ වෙලාවේ මගේ හිත ඩාක්, මගේ හිත පැනික්, මගේ හිත ડિප්‍රෙස්. ලෝකෝ මේ පොඩ්ඩකට ආපු බලාපොරොත්තුවක් විතරයි. හිතේ ප්‍රකෘති ප්‍රකෘති එක නෙවෙයි. හිතේ ප්‍රකෘතිය බොහෝ ප්‍රභාස්ර දෙයක්. ඒ නිසා ආගන්තුක එන දේවල් විදි විදින්ටි කරගන්නවා. ඒක අන්තිමට බලනකොට පේනවා මේ ආගන්තුක වෙන දේවල් මනෝකුප්පංගමයි මනෝසෙට්ටයි මනෝමය. ඒවා සේරම මනෝමය. දී ඌවකින් හිතන රකුණත් මෙයා තමයි ඒක කිව්වේ මෙයාට පුළුවන් ඒක නැති කරන්න කියලා. ඉතින් අපි මේ දඟලන්නේ ඒකට එක එකට ඔක්ක කැටි කරන්නත් බෑ. ඒකටත් ඒක නැති කරන්නත් බෑ. අපිට ඒක ප්‍රകൃතිය දැනගන්න. ඔය උලීලි කොලම් බලන්නේ නැතුව ඉතේ ප්‍රകൃතිය බලන්න මූල කර්මත්තානේ බලන්න නැත්නම් චිත්‍ර බලන්න එපා කැන්වස් එක බලන්න. ඒ නැත්නම් බලාකුළු දිහා බලන්න එපා ආකාශය දිහා බලන්න. ඒක කවදාවත් කෙලෙසන්නේ. කෙලෙසන්න බෑ. ඒක ප්‍රකෘතියක් ඒක බුදුජානක දේශනා කරපු එක. ඒ නිසා අපේ හිත ඔය ඉන ආගන්තුක කෙලෙස් වලින් කවදාකවත් ඉස්තුනසක් කරන්නේ. අපිට තියෙන ලැබිච්ච මනුස්සත්ව ප්‍රතිලාභය ගැන හිතනම මනුස්සේ. මේ මේක ඕන දේවල් හොඳ නරක වෙන්න පුළුවන්. අෂ්ටෝක ධර්මේ කම්පා වෙන්න පුළුවන්. නමුත් මේ මනුස්සකමට ඒකෙන් කිසි බලපෑමක් එන්නේ නැහැ. ඉතින් භාවනා කරනකොට මේක සංඥා මට්ටමින් පෙන්වෙනවා. ඒක හදිහට හීන එකදී අපි රණ්ඩු වෙනවා. මම මේත් එක්ක හොඳටම රණ්ඩු වෙනවා. රණ්ඩු වෙලා දැක්ක මරණ ධර්ම කේන්ති ගිහිල්ලා නැහැ හීනයක් බව දැනගත්ත ගමන් නැගිටපු ගමන් තාම හිතේ අර ද්වේෂය තියෙනවා. මේක දැක්කොත් බලන්න කියලා හැබැයි දන්නවා හීනෙක් වෙලා තියෙනවා. ඉතින් අරෝ නිවන් දකින්නයි කියන්නේ. කියන්නේ හීනෙන් අවදි වෙනවා. ඒ කියන්නේ ප්‍රබුද්ධ ඉඳලා ප්‍රබුද්ධ වෙනවා කියන එක තමයි බුද්ධ කියලා කියන්නේ. බුදුන්සේ සඳහන් කළා තියෙනවා මේ නිවන් ලබු නැති කට්ටිය. තාම හීනෙක ඉන්නේ කට්ට ඇතුලේ ඉන්න කුකුල් පැටියක්. කට්ට කඩාන ඇවිල්ලා ඉන්නේ. ආනන් කියන්නේ මොනවටද මේ මිනිස්සු මේ දඬු කරන්නේ? මේ හරයක් දෙදේකටද මේ පශ්චාත්තාප වෙන්නේ මේ සතුටු වෙන්නේ පාටි දාන්නේ ආහාරපද්ධතිය කොහෙද? මේ ඒ වෙලාවට වෙන්නකෝ කොළමකට අහුවෙලා නතර. ඒ අවදි වෙච්ච කෙනා කියනවා මේක අර පොඩි ළමයි. චූ කරපුවාම කක්ක කරපුවාම ඒක අත්කලක තලතලාරු තෙල්ලම් කරන කොම්පොලේ. ධාරි ආසය අර රස්නේ පිට චූ යකලා ගියාට පස්සේ නම් අම්මදියා ඕ අඬලා බලනවා මේ සීතල වුණාට පස්සේ. අර කක්ක මිරිකනකොට උණුසුමේ හරි ආසාවක් තියෙනවා. අපේ අම්මා කියන්නේ ඒ ටිකක් කන්න ඕනේ ඒ වයසක. ඒ නැත්නම් බුලත් පිට ගාවට කටරතු වෙන්නේ නැති. ඒ පොඩි කාලේ කක්කරියට ඇවිත් නැත්නම් මේ ඉතින් ඒ කාලේ විතරයි ඔය කන්න පුළුවන් නෑ කාලේ කන්න බෑ. ඒ කවලටයි කෙසෙලි ජෝටයි කක්කම් කියලා කියන්නේ. කෙසෙලි පොඩි කරලා කවන කොටයි බබා මරන කක්ක කන කොටයි එක ගන්න. ඒක ඒක දැනගත්තට පස්සේ අක්නිය රස්නිය තියෙනකන් කක්කත් එක සෙල්ලම් කරනවා වගේ. රස්නිය තියෙනකන් චූට් එක සෙල්ලම් කරන පොඩි එකෙක් වගේ. මේ වෙලාවේ මතුවෙන දේත් එක මේ අල්ලගෙන නටන්න නැතිල බලනකොට අපිට කොච්චර ඉක්මනට මනුස්සකම අමතක වෙනවා. අපේ මූලික මනුස්සකම ඒකනේ මේ ලෝකෙ තියෙන්නේ. උන්ගේ අර පිපිදිච්ච කෙනාට කොච්චර දරුණ වැඩක් කරත් කොච්චර හොඳ වැඩක් කරත් යාට මනුස්සත්වය විතරයි පේන්නේ. ඕකනේ මනුස්සයෙක් කරපුවා දෙකම. එක එක්කත් හොඳයි නෑ මනුස්සෙන් අතර එක එක්කත් නරක නෑ. ආන ඒතනට එන්නම අර මධ්‍යස්ථ තැන උපේක්ෂා තැන මූල කර්මස්ථාන. එහෙම නැත්නම් තමන්ගේ බෑණි වහන අවබෝධ කරගන්න. ඒකට එන අභියෝග තමයි. ඒ කීයේ දේවල් පෙන්වන. ඒ කියන්නේ සංකාර ගමනේ තණ්හා ආසා ක්ලේශ මාරසීනා නානාරුදු වේසමවා මඟ අවුරන්නේ ඔක්කොම කක ඒ ඔක්කොම තේදි මූල කර්මත්තන්නේ නොසැලී අපිත් එක්ක ඉන්නවා අපි දන්නවා නම් මගේ යුතුයකම වෙන්න ඕනේ සැක නම් යන්න මොකක්ද සැක නැහනේ නියත් කිව් එකයි සැක නැතුව ඔක්කොටම නතරනවා මේක අර හිතේ ඇතුලේ තියෙන කක්ක එළියට එන වෙලාව මේ ඔක්කොටම එළියට එන දෙන එක කියන්නේ කැටාලිසිස් කියලා විරේෂණය කියලා තමන් පින්ට් අප් වෙලා තියෙන දේවල් මේලා එළියට එන මේ ටික නැත්තම් ලබන අපිට ගෙනියනවා මේ ටික තමයි අපි පොදියේ අරගෙන යන්නේ ලබන අපිට ගියාට පස්සේ අපි ඒ දේවල්ට ප්‍රතික්‍රියා කරන්නේ ඇයි කියලා අපි දන්නේ මොකද මේ ආත්මදී බීජ හිටවල තියෙන්නේ ලබන ආත්මන ප්‍රතික්‍රියා කරනවා දැන් මේ කරන්නේ ගිය ආත්මේ හිටව බීජ එන්නයි අතීත බීජ එන්නයි පුළුවන් නම් පුළුවන් තරම් මූල කර්මස්ථාන යන තියෙන පහසුකම් බලනවා යන්නම ඕනේ නැහැ යන්න පුළුවන්කම දැන් ඔක්කොම ඉඳලා ඒ විරේචනය වෙන්න පුදුමාකාර භාන්තියක් ඒක තමයි කැතැසිස් ඒක තමයි හීලින් ඒක තමයි තෙරපිටික් කියන්නේ. ඉතින් තියෙන ඔක්කොම එළියට එන්න පටන් ගන්න. මොකද ඇතුළට එන එක නෑ දැන් මේ වෙලාවේ. අර ඇතුළේ කියන බුද්ධි එළියට එන්න පටන් ගන්නවා. මේක ඇත්තටම එළියට එන දේ මම කවුද කියන එක තේරුම් කරගන්න. ඒ මම පෙන්වන්න හදන එක නෙමෙයි මම කියන්නේ. අන්නේ වගේ විවේක වෙනකොට එළියට එන්න හදන්නේ අර ඇතුළේ පැහැ පැහැ තියෙන අවුරුදු 7ක් විතර පරණ කී අසුචි වලක් කියලා හිතන්නේ. ඔක්කොම එළියට පුදුමාකාර සංඛ්‍යාවක් තියෙනවා. ඉතින් ඒකදී කියන්න පුළුවන් මේක එක ටිකක් කන්ට්‍රඩික්ටරි වෙන නැත්නම් ඒ වචනේ විතර ගැළපෙන්නේ යම් තාක් යම් භූමියකට දැම්ම නම් ළඟ තියෙන කෙලෙස් ඒ භූමිය සුද්ධ භූමියක් කියලා. සරෝජන්ගේ සඳහන් කර දෙනවා පැවිදි වෙන තැන සුද්ධ භූමියක්, සෝවාන් වෙන තැන සුද්ධ භූමියක්, රහත් වෙන තැන සුද්ධ භූමියක්. මොකද එතන ගොඩක් අක්ක අහලලා යනවා. අපි හිතන්නේ යුද්ධ භූමියක් වෙන හඳු කුරුපත්තු කරන්න ඕනේ කියන්නේ කිරිපැන් වලින් නාවන්න කියලා නෑ. තමන්ගේ හිතේ කක්ක ටික ඔක්කොම ඊට දැම්මනම් මේක සුද්ධ භූමියක් වඩපත් වෙන එකට කියන්නේ සාරාණ්‍ය භූමිය. එක්කෙනෙකුට සාරාණ්‍ය භූමිය තුනක් තියෙනවා. පැවිදි වෙන තැන, සුවාන් වෙන තැන, තාත් වෙන තැන. කක්කව හලන තැන. අපි භූමිය සුද්ධ භූමියක් කරන්නේ අපි එතන ගොඩාක් අපේ තියෙන තණ්හා, මාන, දිච්ච ඔක්කොම හලලා දාන දාන සුද්ධ වෙනවා. නිසා මේව එන්නේ එන්නේ එන්නේ හීලින් එකක් වෙනවා. හැබැයි ඒක ඔය ඔය අර්ථකතනය මේ සමථ භාවනාදී කියන්නේ. මේක විපස්සනා පැත්තෙන් කරන විග්‍රහය තමයි ඔය කියන්නේ. ස්වාමීන් වහන්සේ හතරවෙනි ප්‍රශ්නය. ගරු ස්වාමීන් වහන්සේ කායානු පස්සනා හා වේදනානු පස්සනා ගැන කෙටියෙන් දැනගැනීමට අවශ්‍යයි. ස්වාමීනි මම ආනාපානසති කරන විට කොන්සන්ට්‍රේට් කිරීමට අපහසු බව දැනෙනවා. එහෙත් වේදනානුපස්සනාව සහ කායානුපස්සනාව මෙහිසියෙන් කිරීමට හැකියි. එහෙත් මම හරියට කරන්න දන්නේ නැහැ. මම බුද්ධ ධර්මයේ කියවීමට උපදෙස් මට බුද්ධ ධර්මයේ කියවීමට උපදෙස් දෙන්නේ. එක එක කස්තෝවරු එකම දෙය දෙවිදිහකට කියනවා. මම බුද්ධඝම භාවනාවට එනත් ගොඩක් දන්නේ නැහැ. ඒ වන්සන්න. නෑ ඒකට දන්නා වැඩිකමේ ප්‍රශ්නක් තියෙනවා. ඒ කියන්නේ මෙයාට ආනාපානය සතිය කියන එක concentration එකක පැටලෙන. මට මේ ආනාපානය කරනකොට concentrate කරන්න බෑ කියලා කොලි තියාගන්න නැවත නැවතත් කියවන්න වෙනවා. අපිට concentration එක බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි සතිය විතරයි බලාපොරොත්තු වෙන්නේ. ආනාපානට මට ප්‍රිය නැහැ. ආනාපානට මගේ හිත යන්නේ නැහැ. ඒක වෙනම කතාවක්. නමුත් ඒකේ ධානාපානට යවතත් හිත යොදන්න පුළුවන්. concentrate වෙනවා නම් ඒකට ප්‍රිය නම් ඒකට හිත යොදවන්න ඕනේ නැහැ. ඒක සාමාන්‍ය දෙයක්. concentrate නොට ඒකට හිත නොගියත් අපිට නාකරකට ආනාපානට හිත යොදන්න පුළුවන්. හැබැයි ඒකටත් ඕනේ කවුද කිව්වේ ආනාපානට හිත යොදන්නේ කියලා. කිව්ව කියන්නේ නැහැ. මම වාඩි වුණාට පස්සේ පේන දේ බලන්න කියනවා. දැන් මෙතන කීයක් assumptions තියෙනවද කියලා මම ආනපානේ බේන්නනේ concentrate වෙන්න ඕනේ. එතකොට වේදනාන ප්‍රසන චිත්තන ප්‍රසන ඕනේ නෑ ආනපාන විදිහට පුළුවන් මේ දෙක බැන්නම් චිත්තන ප්‍රසන ඕනේ වේදනාන ප්‍රසන ඕනේ කියන මේ සේලම assumption. මූලික උපදේශ වල කියන හොඳට පටල වල පේන දෙ කියන. එකක්වත් කියන්නේ. ඒ නිසා කවදා හරි පුළුවන් වුණොත් ඒ කිනාට මේ ලියුපේකන් දැන් ඉදිරියපත් වෙයි දන්නේ මම බැන්නට පස්සේ කවුරුත් ඉදිරියපත් වෙන්නේ නැහැ. කැමැති ලියුපේකන අත උසන්න. හරි. ඉඳගත්තාම මොකද වෙන්නේ කියන්නේ? ඉඳ ගන්න එතන ඉඳලා බේසික් ඉඳලාම කියන්න මම ඉඳගන්නේ මෙහෙමයි. මෙන්න මෙහෙමයි කියලා මේ සිටින් එකක් ගැන කතා කරන්නේ. ආන්න හරි. දෙමු බලන්න. ඒ කොලෙත් අත තියා ගන්න ඕනේ අඟලට අඟලට පෙති ගහන්න. <laughs> කීතු කීතු යන බබ. සමහස ඉඳගෙන සෙක තියාගෙන ආශ්වාස ප්‍රශ්වාස and concentrate කරාම බබ ඒ කියන්නේ සිතුවා හිතුවාම ඉතේ දුහම මට හුස්ම ඉහළ පහළ යන එක ගැන විතර හිතාගෙන ඉනකොට මම වෙන වෙන තැන් වලට යනවා. මට ආශ්වාස ප්‍රශ්වාස කෙනෙකුට විතර මේක කරගෙන යන්න හම්බ වෙන්නේ නැහැ. හරි ආශ්වාස ප්‍රශ්වාස අපි නිසා බලලා අපි ආශ්වාස ප්‍රශ්වාසයේ හිත නොයද මම වෙන ප්‍රශ්නයක් අහන්නේ. ඉඳගෙන ඉන්න බව දැනගෙන ඉන්න පුළුවන්. කොච්චර ලැඟිද කියලා. මොනවාක ඥානපානෙත් නෑ මොකක්වත් නෑ මම දැන් හිතගෙන නෙවෙයි මම නිදාගෙන නෙවෙයි මම ඇවිදින්න මම ඉඳගෙන ඉන්න බව දැනගෙන ඉන්න පුළුවන් නම් මොන ප්‍රශ්නක්වත් එන්නේ ඒක ඒකත් කායන ප්‍රශ්න ආනපාන කායන ප්‍රශ්න ඒ නිසා ආනපානේ කියලා කියන්නේ අපේ හිත ගත්ත බොහොම සූක්ෂම අරමුණ ඉඳගෙන ඉන්නකේ යට ගොරෝසු අරමුණ ඒ නිසා ඉඳ ගන්න ඉඳ ගන්න හුතුවට පහසු බලන්න ඉස්සලා ඉඳ ගන්න එක කටුබෙරේ දැම්මා වගේ හෝ කුරුසියට යන ගැහුවා වගේ කරගෙන යන්න එපා. උත්තර පටල වාඩි වල මේ පට්ටලේ මේ පහසුව කොච්චර නුලන්ද? ඒ විදිහට පිටිකේ දැනගන්න ඕනේ. බුද්ධහම හොනේ නැහැ. ඒ අම්මා කෙනෙක් පොඩියෙකුට කිරි දීලා නාවලා පුන්නනවනේ. බුදි කරනවනේ. බුදි කරන පොඩි කාට තේරෙන්නේ නැහනේ. ඉන්න හැටි ඒ නිසා අම්මා පොඩි එක අතේ තියාගෙන කොට් එක හදලා වහටියක්වත් අහුවෙන්නේ නැති වෙන්න හදලා ළමයා කියලා මෙහෙම සෙට් කරනවානේ. නේ? ඒ කියන්නේ මහුණු ඕන කියලානේ. පොඩි එකාට තේරෙන්නේ නැව තිබ්බතේ තිබ්බහම කන යට වුණොත් කන එහෙම තද වෙලා හිටිනවා. ඒ නිසා පොඩි කම එහෙම තියෙනවා. ඒකේ හැමලා හැකල නටනවා නම් පොල් කටු දෙකක් තියෙනවා දෙකක්. වෙද්දයට මොකද කෙලින් ඌ හිටිනවා. නැහැ ගානේ ඔතෙන්ද ළමයා හැදේ වැඩේ. දැන් මේ නෝන දැන් මේ මවුනුවන මමම අරගන්නවා. අරගෙන මම බබෙක් කරගන්නවා. මගේ පොඩි එකා මම දැන් නාවල ගෙනල්ලා කියලා දැන් මේ හොඳට පටල වාඩි කරලා බලනවා. අම්මා මගේ දිහා බලනවා දැන් බුදි කරවලා. ඒ වගේ මම බලනවා. මම සෝසි වාඩිලා ඉන්නවා කියලා. නිවන කියන්නේ ඔච්චර. ඒ කවුරු මොන බයිල කරන්නේ කියත් වාඩිවුණාට පස්සේ ජීවිතේ හින්ද පුළුවන් නම් ඔච්චර නිවන කියන්නේ. ඒකත් බැරි නම් එන් දෙපා බහන වැඩ පුළුවන්ට ඒ අභව්‍ය කෙනෙක්. ඉඳගෙන ඉන්නකොට ඉඳින බව දන්න බැරි නම් එයාට වේදනට්ටයි නැත්නම් මානසික අසහනයි. ඒ එයාට බලන්න එයාට අභෞවියයි හොරි. යම් කිසි කෙනෙකුට වාඩිලා ඉන්නකොට මම දැන් වාඩිලා ඉන්නේ මම දැන් මේ වලිගේ තද වෙලා ඉන්නවා පොඩ්ඩ වාඩි කරනවා. අර වාඩි ඕකේ කම්දාන් සුද්ධ කරන්න ඕනේ ඕක. වලිගොඩ වාඩිච්ච කරානේ ඉඳිනවා. රිලවුන්නකොට වයන්ට උටක් ගන්න ඉන්නේ වලිගේ දාන්න පුළුවන් දැන්. මේ ගතියට කියන්නේ වලිගේ වංකන් තට්ටමට අල්ලන්න තියන දවුන් ගන්න. වලිගේ බුද්ධ පහින් කරලා වාඩි වෙනවා. වලිගේ තියෙනවා නම් මම කියන්නේ. ඒ නිසා භාවනාව කියන්නේ භාව නෑව. භාව කියන්නේ වලිගේට. භාව නෑ. ඒකට භාවනාව. දුරට වටල වල බලන්න අපිට මේ පට්ටලේ හොයාගන්න විශේෂ ධර්මයක් හොයන්නේ බොඩි නොලෙජ්. ඒක සඳහා මේ සියලු දේ අතහන හොඳට අතපය යොද ගන්න ඇවිල්ලා වාඩි වෙන ආසනය හදාන්න වාඩිලා බලන්න මම සූසි වාඩිලා චිත්තක්ෂණ කීයක් ඉන්න පුළුවන්ද ඒ චිත්තක්ෂණ ගානෙම නිවන ඒක හිත පිට ගිය ගමන් හිත පිට යන්නේ මගේ සුභ සිද්ධියද නිවනේ සුභ සිද්ධියද කියලා බලන්න එන්නට හොඳටම දීලා තියෙනවා නිවන දීලා තියෙනවා නොමිලේ දීලා තියෙනවා ඇති වෙන්න දෙන්න පුළුවන් ඒ තියෙදි හිත පිට යනවා ඒ හිත මගේ හිත කියන පුළුවන් දෙයක් දැන් මේ නික්ලේශී තැනක් දීලා තියෙනවා නිර්මල තැනක් දීලා තියෙනවා නොමිලේ තැනක් දීලා තියෙනවා ඕනේ තරමක් වෙලා ඉන්න පුළුවන් මේක ඉන්නවට වැඩිය හිත පිට යන කැමතිනේ ඉතින් මෙහෙව් එකට මගේ හිත කියනවා නම් කන පැලෙන්න ගහන්න බෑ මේක මගේ නෙවෙයි මේක සුබ දීත්‍යයට කැමති නෑ දීපුසෙව කැමති නෑ අතීතයට දුවනවා අනාගතයට දුවනවා වෙන තැනකට දුවනවා ඊට වැඩිය හොඳ දෙයකට හිත මේක දැනගෙන මේ පණින හිත මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මේ නෙවෙයි. මම ඒ වුණාට කමන්නේ මම ආයෙත් හිත ගෙනල්ලා ආධුනික වෙයි ආයෙත් තියෙනවා. ආනපාන පේනවා හොඳයි. පිම්බි මැක්ලින් පේනවා හොඳයි. වලිගේ තද වෙලා තියෙනවා පේනවා හොඳයි. බර දැනෙනවා හොඳයි. ඉච්චරයි. ඒකට මේ අසවල් දෙය පේන්න ඕන කියපු ගමන් නඩුවක් එනවා. ඊට පස්සේ කොන්සන්ට්‍රේෂන් කතාවක් එනවා. මම දන්නේ ඒ ඒ කතා කරපු වෙලාවේ ඉඳලා මම මං කියන මං දන්න බැරි මොනක් එක්සැක්ට්ලි. දැන් අවුරුදු 40ක අත්දැකීම මම මේ කතා කරන්නේ කවුරු හරි කොන්සන්ට්‍රේෂන් ගැන වචනේ කතා කරා නම් පැහැදිලිව බේසික් ඉන්ස්ට්‍රක්ෂන් තැහිලා නැහැ. බේසික් ඉන්ස්ට්‍රක්ෂන් දෙන්නේ මේ පටල වහලා පටලේ දිහා බලන්න. ඉඳගෙන ඉඳින ඉදුම් ඉදුම් පහසුකම දිහා බලන්න. ඒකට ඒකට මනුස්සත්වයට අපි ලැබිච්ච දේ මේ ඉච්ඡන සරලයි ඉච්ඡන අහිංසකයි පුංචි ඍජු දෙයක් එක දින හිට ගන්න ඇවිදිනකොට හිට ගන්න බලනවා කකුල් දෙක සම්බර දාලා හිටගෙන ඉන්න බව දන්නවා ඉඳගෙන නෙවෙයි කියලා දන්නවා නිදාගෙන නෙවෙයි කියලා දැන් ඕකට එක්ස්පර්ට් කෙනෙක් ඕනේ ඊට පස්සේ වම් දකුණු උස්සනකොට බලන්න බර සම්පූර්ණ වම් කකුලට යනවා දකුණ කියලා දකුණු කියලා වම් උස්සනකොට දකුණු කකුලට ඕක විතරයි ඒකත් ඇත්තටම ගයිඩ්ලයින් එකක් ඇවිදින එකේ හිතගෙන ඉන්න එකේ වෙනස තේරෙනවා. ඉඳගෙන ඉන්න එකේ හිතගෙන එකේ වෙනස තේරෙනවා කියනකොට ත්‍රිපිටකේ දැනගන්න මොකක්වත් ඕනේ නැහැ. එනිසා තාම සරල තැනට යන්නේ වෙනකන් ආපහු යන්න deconstruction base basic එකට යන්න. ගියාට පස්සේ බලන්න හතර පට්ටල වාඩි වෙනවා කියන්නේ. ඔච්චර කල් වාඩි වුණාට කමන්නේ දැනට වාඩි වෙන දේ කරන adjust කරගන්න. හොඳට පට්ටල කරගන්න. ඒක ගන්න මේ හදාගත්ත ඉදුම් හිටින් පහසුකමේ චිත්තක්ෂණ කීයක් ඉන්න පුළුවන්ද කියලා. එතකොට තමයි තේරෙන්නේ හිත මොකක් හරි පිට නැත්තම් ඇතුලේ එකක් අල්ලන. අතීත නාගත වෙන තැන ඇතුලේ එකක් අල්ලන. ඒකට යාට මේ ඉඳගෙන ඉන්නකොට හැපෙන තැන වැටෙයි, ආනපාන වැටෙයි, පිම්බි මැගෙන ඒක ඉන්ඩිකේටරයක් විතරයි. ඇතුලේ ඉන්න බාට ඉන්ඩිකේටරයක් විතරයි. කොන්සන්ට්‍රේෂන් එකක් ඕනේ කොන්සන්ට්‍රේෂන් වෛර කරන්න එපා ඒක එයි. අපිට ඉස්සල්ලාම ඕනේ කරලා තියෙන මේ තියෙන දෙයට ඇඩැප්ට් වෙන්න. ඒ නිසා අපි සාමාන්‍යයෙන් ක්‍රිකට් එකක් කරන දවස් තුන්වෙනි දවසේ ඉස්සර ආයෙ දෙනවා බේසික් ඉන්ස්ට්‍රක්ෂන්. බේසික් ඉන්ස්ට්‍රක්ෂන් කියනවා ආයෙ ඉස්සර හොඳට පටල වාඩි. වාඩිලා පටලේ දිහා බලන්න. ඒකට කියන්නේ පල්ලංකම් ආභිචිත්වා කියලා ප්‍රජාන කියන්නේ පරංගවලට වාඩි වෙලා ඒක ආභෝග කරන්න කියන හිතින් ගන්න කියන සටහන. මම දෙල් කියන උඩින් පහසුකම් දීලා මෙයා වාඩි කරලා දැන් වාඩිලා ඉන්නවා. කොහොමද දන්නේ මං හිටගෙන නෙවෙයි කියලා. කොහොමද දන්නේ මං නිදාගෙන නෙවෙයි කියලා. කොහොමද දන්නේ මම ඇවිදිනව නෙවෙයි කියලා. එතකොට අපි අර ඉතින් ගත්තට රූ සටහන ගන්නවා උඹක් වගේ, පිරමීඩයක් වගේ. ඒක ඒක තමයි අපි ආරම්භක ඒක කියන බෙන්ච්මාක් කියලා. ඒක කියන රෙෆරන්ස් පොයින්ට් කියලා. ඒ තුන පිවටල් පොයින්ට් කියලා. පිට කොහේ ගියත් නැවතත් එතන ගිනක් තියන්න. මෙහි ගියත් අර අක්ක බෙන්ච්මාක් එකේ ගිනක් තියන්න. ඒක නිවන කියලා හිතන්න. මේක සුද්ධ කියන්නේ මෙහෙමයි. බටහිර ලෝක කට්ටිය කියන්නේ මේකයි. කය නිවන් දැකලා තියෙන්නේ හිත කයේ තියෙනකන් නිවන් දැකලා. හිත කයෙන් පිටන කැමැත්තෙම නිවනේ පාවෙලා. අතීතයට ගියාන අනාගතයට ගියාන වෙන දැනකට ගියාන වෙන කෙනෙකුට ගියාන කයේ නෙවෙයි. ඒ කියන්නේ මේ නිවනට හිත කැමති නැහැ. මේක මනුෂ්‍යත්ව ප්‍රතිලාභයත් එක්ක හම්බෙච්ච දේ කය තියෙන වර්තමානමයි වර්තමාන කියන කයට හිත ආවනම් හිතක් වර්තමාන නිවන. දැන් ප්‍රශ්න කරන ආයි කියෝඹ. යාටම දෙන්න ඕනේ. එහෙම තමයි හොඳම දේ. නමුත් ස්වාමීන් වහන්සේ කායන පසනාව විදා වේදනා පසනාව වෙන කෙලියෙන් දැනගන්න අවශ්‍යයි. මම ආනාපානසති ගන්නට කන්සන්ට්‍රේට් කිරීමට අපහසු බව දැනෙනවා. ඇහෙන්නේ නැහැ. කියන දේවල් අහන කෙනාට තේරෙන්නේ නැහැ. මම ආනාපානසති කරන විට කන්සන්ට්‍රේට් කිරීමට අපහසු බව දැනෙනවා. ඒ කන්සන්ට්‍රේට් කරන් තමයි අපි දැන් ඔය කතා කරේ. කන්සන්ට්‍රේෂන් කතාවක් දාගත්තේ ජීවිතේ මල් වීම පාත්. හරි. මෙහෙත් වේදනාව පසනාසා කායන පසනා දේශේ කිරීමට හැකි. එහෙත් මම මොකද්ද සාක්ෂිය මොකද්ද වෙරිෆයි කරන්නේ ඇයි කියන්නේ මට වේදනාවක් පස්සනවා සා මේ කාය මේ මොකද්ද චිත්තානුපස්සන කරන්න පුළුවන් කියලා මොකෙන්ද සාක්ෂි කියන්නේ සාධක දෙන්නේ මම එරගෙන ඉච්චම දන්නේ ස්වාමීන් දන්නේ නෙවෙයි ඔතන ලියලා තියෙනවා පොසිටිව් සෙන්ටෙන්ස් එකක් ඔව් කියවන්නේ සෙන්ටෙන්ස් එක කියවන්න මම ආනාපානසති ක්‍රමයට කන්සන්ට්‍රේට් කිරීමට අපහසු බව දැනෙනවා. ඒත් වේදනා පසනාසා කාය පසනා දේශය කිරීමට වේදනාන පස්සනා කායන පස්සනා කළ හැකි. එතකොට වේදනාන පස්සනා කියලා මොකද්ද මේක අදහස් කරන්නේ? මගේ ඇඟේ තියෙන වේදනාවක් ගැන මම මගේ සිත යොමු කරාම මම ඒක ගැන අද මගේ සිත යොමු කරා. එතකොට ඒක ටිකින් ටික ඒක අඩු වෙනවා. වේදනාව අඩු වෙනවා. කොතන තියෙන වේදනාවක් ගැනද මේ කතා කරන්නේ? මගේ ශරීරයේ. ශරීරයේ කොතනද? පිටේ. ඒකෝට ඒක ටික සටහන් කරනවා මට ප්‍රශ්න අහන්න වෙන්නේ. ඒකද ඉස්සල්ලාම අහලා තියෙනවනේ ප්‍රශ්න වේදනාවට ප්‍රශ්න මට කෙටියෙන් කියලා දෙන්න ඔච්චර තමයි කියලා දෙන්නේ. ඔය ටික තමයි. ඔච්චරමයි කියලා දෙන්නේ. දැන් වේදනාව කරන මට කියලා දෙන්නේ. අප කියලා දෙනවා නෙවෙයි කන්ට්‍රඩික්ෂන් මම මේ පෙන්නන්නේ. රචනයක් ලියනකොට ස්වාමීන් වහන්සේට වේදනාවට ප්‍රශ්න සහ කායන ප්‍රශ්න කෙටියෙන් මතක් කරන්න කියලා. දැන් කියනවා මට කාමපසනා টොප් එකට ගල හැකි කියලා. ඒක අහගෙන ඉන්න කෙනාට මොකද්ද වෙන්නේ දැන්? contradiction self contradiction එකක් මේ තියෙනවා හරි. එතකොට ආනාපානේ කරද්දී අපි කියනවා ආනාපාන ගත්තයි කියලා මම කියන්නේ නැහැ කියලා. ගන්න ඕනේ ඕකනම් කරන්නේ. අපිට දැනනකොට කියනවා පිටකොන්ද වේදනාවක් කියලා. මම වාඩි වෙලා හිටියා. මෙන්න මෙච්චරකට පස්සේ මට පිටකොන්ද වේදනාවක් ආවා. ඒක දිහා බලන්නේ නැති වුණා. ඒක නම් කිසි ප්‍රශ්නයක් නෑ. බාහන টොප් එකට යනවා. කියමු දෙකට කියමු. පෙති ගහන්න ඕනේ. අඟලෙන් අඟලට පෙති ගහන්න ඕනේ කියලා. එහෙත් මම හරියට කාර ගන්නෙ නැහැ. මම බුද්ධ ධර්මය කියවට කියවීමේ කියවීමට උපදෙසක් මට බුද්ධ ධර්මය කියවීමට උපදෙසක් දෙන්න. එක එක කතුවරු එකම දෙය දෙවි විදිහකට කියනවා. මම බුද්ධ ධර්ම බුද්ධ ධර්ම භාවනාවක් ගැන ගොඩක් දන්නේ නැහැ. දන්නේ නැති එක හරි ලාභයි. දන්න ටිකෙන් තමයි වවනාගෙන තියෙන්නේ. මොකද වේදනාන පස්සම කියන වචනේ පාවිච්චි කරනවා කොන්දේ අමාරුව කියන එක ලියන්නේ නැතුව. ටෙක්නිකල් ටර්ම්ස් පාවිච්චි කරනවා ඊට වඩා හරි ලේසියට මම ඉඳගෙන ඉන්නකොට මට ටික වෙලාවකින් කොන්දේ අමාරුවක් ආවා. මම ඒක දිහා බැලුවෙත් නැතුණා. ඒක කතරුවරෝ නැත්නම් අපිට බුද්ධහම ඕනේ නැහැ මොකක්වත් ඕනේ වෙච්ච දේ කියනවා. වෙච්ච දේ වෙච්ච හැටියට කියනවා. ඒ ටික කියනකොට මාගටින් එක කරන්න ගැඳේ ගලපේන වගේ තේරෙනවා. මේකට මේක පොතේ දැක්මක්වත් එක එකක් තුල සම්බන්ධ කරගන්න ඕනේ. ඔය සතිපස්සෙන් ළමයි ආවම ඉතින් මේ ඉතනවනේ අපි කමටහන් සුද්ධ කරන්නේ එකේ ඉඳලා දෙක වෙනකම්. ඒ ළමයිගේ ඉස්කෝලේ ඇදෙන්නේ එකමාරට. ළඟ ගෙවල් වල ළමයි. එකමාරට ඇවිල්ලා මොනවා හරි කාලා ලියපු හතහනක් අරගෙන දුවගෙන යනවා නිසනවා. ආපු ගමන් මම කරන්නේ ළමයට කතා කරන්න ගන්නවා නාට්‍ය කතා කරන්න ඕනේ ළමයට කතා කරන්න. එළමයට ඕනේ ආයේ කමටහන් සුද්ධ කරලා. ඊට පස්සේ කියන අවසරය සාන්ත ඔබ වහන්සේ කිව්ව විදිහට මම ඉඳ ගත්තා. මට හුස්ම පහක් බලන්න පුළුවන්. බලනකොට කුරුළු සද්දයක් ආවා. බලනකොට මම කකුල වේදනාවක් ආවා. බලනකොට මට දකුණු කකුල වේදනාවක් ආවා. ඊට පස්සේ මම ඉසත් ගියා. එතකොට මම කියන අනිදා වේ දකුණු කකුල වේදනාවක් ආවා. ඒ වේදනාවට ලොකු වෙලා තියෙන්නේ. අනපාන්නේ. අනපාන්න වැඩි ඉතින් ඒකට අනපාන්න යන්න බෑනේ. අර පුදුම වම් කකුල බලන්න. ඈ මම කියන්නේ ඒකට වම් කකුල නිවන් දැකලා තියෙන්නේ. අපිට පේන්නේ රිදෙන ගැන විතරයි. නිවන පේන්නේ අපිට දත් කැක්කමක් ආවම දත් 32ක් තිබුණට රිදෙන දත විතරයි කතා කරන්නේ. තව 31ක් තියෙනවා. ඉන්නකෙ තේන බහුවෙන් දැවිලා කියන අවසරයි ස්වාමීන් වහන්සේ ආනපාන කරුවා හතක් අටක් කරනකොට ධම්ම කප්ප වේදනාවක් ආවා. මං ස්වාමීන්ගේ විදිහට මං කප්පල තියාගල මං කප්ප වේදනාවක් නැහැ. ඒකල බලනකොට ධම්ම කප්පල වේදනාවක් උත් නැහැ. මට අප වෙන්න බුල ආනපාන ඒකට අනික් ක්‍රම වෙලෙක ඉන්නවා සාංශ මේ එක වෙලට ලකුණු කකුලේ අක්ක වම් කකුලේ දෙකේ වේදනාවක් ගන්නවා ඒක මම කව වැල පිට දෙක බලන්නේ ඒ ළමයින්ගේ තියෙන හරිම ක්‍රිස්පි කිසිම තීරණවල දෙකක් නැහැ දැම්මා දැන් ඒ ළමයි කියන්නේම ස්වාමීන් වහන්සේ මම ආනපානේ හතක් කරක් මම සද්දයක් ඇහුණා මම දන්නවා කුරුළු සද්දයක් කියලා මොකද ඒක මට ඇහුනේ කන. උස්මෙන් නෙවෙයි. ටික වෙලාවක් ගියාට පස්සේ මට තේරෙනවා සත්‍ය අහනකොටම මට අර වෙන්න පුළුවන් කියලා. මම ආවා. ඉතින් මම ආපහු දන්නේ කරා. දන්නේ මට ආයෙත් පිම්බි මැකලින් වැටේ. අර දැන් තම හුස්ම ගන්න වැටේ. ඒක සද්දෙත් ඇහෙනවා. ගන්න නමුත් මට පිම්බි මැකලි ළඟ තියෙන සද්ද ඈත තියෙනවා. ඔච්චර තිබුණේ සද්ද ළඟ තිබුණා පිම්බි මැකලිම ඈත තිබුණා. ඒක සත්‍ය ළඟ නැහැ. ඒ දෙකෙන් කොයි එකේ හිතක් වෙනසක් නෑ දන්නවා නම් මට මේ ආනපානේ බලන්න ඕනේ කුරුළු සද්ද ඈත තියෙනවා. හරි නැත්තම්. ඒතර කුරුළු සද්ද ළඟට ඇවිත් ආනපානේ පැත්තකට. එකක්වත් නැති වෙන්නේ නෑ. ප්‍රයොරිටි වෙනස් එක විතරයි. ඕක හරියට ලියන්න පුළුවන් නම් ඒක හරියට ඒ විදිහට ලියන්න පුළුවන් නම් අහගෙන ඉන්න එකලා ගැත්තෙන් බලලා ඔය එකකටවත් අපිට බාධා කරන්න බෑ. අපේ හිතේ කඩප්පුලිකමක් තියෙනවා. ජඩ ගැතියක් තියෙන මේ ආනපානේ තියෙද්දිම කක්කාවට යන්නේ. ඒකට ආනපන නැතිව නෑ. ආනපන තියෙනවා ඊට වැඩි අරක රසයි. අන්නේ ඒක දැක්කම අපේ හිත දුවන්නම වැඩි කෙලෙස් කියන තැනට කියලා. අවස්ථාවක් දුන්නොත් කොච්චර හැදිච්ච එකක කියුණා නැහැදිච්ච හිතක් තියෙනවා. ඕක පැහැදිලිව ප්‍රකාශ කරන්න පුළුවන් නම් කමඨාන සූත්‍රය. ඕකට වේදනා ප්‍රශ්න කායන ප්‍රශ්න කියලා ගන්න ඕන නැහැ. ඒ නිසා වෙනදී ප්‍රවෘත්ති ලියන්නේ නිර්ණික රචනා කරන්න. නොදන්න දේවල් ගැන හෝ නොදැනීම සාපයක් කරගන්න යන්න එපා. එතකොට අපිට ඉන්ෆීරියොරිටි එකක් එනවා. ඒ නිසා ඉච්ච වෙච්ච සංගතිය කියන විදිහට කමඨාන් මූලික කමඨාන් ටික දෙන්න. කවදාකවත් කියන්නේ නැකයි වාඩි වෙලා ආනපන බලන්න. වාඩි වෙලා වාඩිලා ඉන්න බව දැනගන්න. හරිනම් ඊගාට වැටෙන්නේ ආනපන ඒක දිගේ කතාවක්. වැටෙන්නේ වේදනාවක් ඒක දිගේ කතාවක්. අවල් දෙවියතුයි කියලා පටවන්න යන නරකයි. අමෝරාවෙන් පටවන්න යන නරකයි. අපේ හිත හැම වෙලාවෙම ඒක දඩමීම කරගෙන කතන්දර හදනවා. ඉතින් කියනකොට පේන දේ ලියපන් වෙන දේ ලියපන් කිව්වොත් හරි අහිංසකයි හිත. හොඳ දැන් මොකද්ද කියන්නේ දැන් මේ සාකච්ඡාවේ මොකද්ද තේරුම් ගත්තේ? භාවනා කරනවා හරි විදිහට වාඩි වෙනවා ඊට පස්සේ ඒක එයාගෙන හිතට ගලාගෙන යන පෙර ගලාගෙන එන මොනවා හරි දෙයක් වෙනවා ඒක සතිය තියාගෙන ඒක යන නෑ කය හදාගත්ත පස්සේ කය දිහා බලන්න. ඒකයි කමට වෙන දේවල් අපේක්ෂා කරොත් එනවම තමයි. දුරව හරියට. ඒක ඇරලා තිබ්බොත් ඔය පිස්සෝ විහාරතෝ තේරම එනවා. මේක හිත පුරවන්න මොකෙන්ද පුරවන්නේ? මම ඉඳගෙන ඉන්නවා. මේ සතුටෙන් ඉඳගෙන ඉන්නේ. සමබර ඉඳගෙන ඉන්නේ. ඒකෙන් හිත පිළිලා නම් මොන්නම දෙයක් වෙන්නේ නැහැ මේකෙන් හිත පිට ඇරියොත් පිට ගියොත් ලෝකයක් තියෙනවා. ඒකෙන් කොයි එකක්ද තෝරන්නේ කියන එක තමන්ගේ ජඩකම හැටියට වෙන්නේ. හැමදේම තියෙනවා. ශබ්දක් තියෙනවා, වේදනාවක් තියෙනවා, හිතේ තියෙනවා, මගේ ජඩගමේ හැටියට. නැහැදිච්ච කමේ හැටියට මම වකල්තෝ. ඊට පස්සේ ඒක දිගේ කතාව යනවා. දහගෙන ඉන්න එක නා තේරුම් අරගන්න මේ ඔක්කොම තියෙද්දි මෙයාගේ තියෙන කඩප්පුලිකමට ලෝකයන්මනාකමට තාපතුරාකමට නෑදීච්චකමට මොකක් හරි කල්පන කතන්දර කොට. නමුත් හේතු කරුණු කතන්දර හදන්න හේතු කරුණු ලක්ෂයක් තියෙනවා. අපි කතන්දරේ හදන හැටිම මම කවුද කියලා තේරෙනවා. එතනම ඉන්න තව කෙනෙක් කතන්දරය හදන්නේ වෙන එකක් අල්ලගෙන. එයාට මේක ප්‍රශ්නයක් නෙවෙයි. එයාට ඒක විශාල ප්‍රශ්නයක්. ඒ නිසා අපේ කතන්දරය හැටියට මම කවුද කියලා තේරෙනවා. ඒ නිසා කතන්දර නොහදින් දොන්න මූල කර්මස්ථානේ ධර්මයයි. ඉඳගෙන ඉන්නේ ඉරියව්ව ධර්මයයි. එමු නැත්නම් කතන්දර යනවා බලන්න මම මොකෙන්ද ඉන්නේ? මම කොහෙන්ද කිපෙන්නේ? මම මොකෙන්ද කතන්දර හදන්නේ කියන එක ඒ ඩයග්නොස්ටික් වටිනාකමක් තියෙනවා කියන්නේ. අනිත් දවසෙත් බලන්න මට හිතෙන්නේ කොන්දේ අමාරුමද හිතවිලිද සද්දද කියලා එන දේ බාරගන්න. ඔක බලාන යනකොට පැටර්න් එකක් අහුවෙනවා. තම බොහෝ විට හිත කරදර ගන්න වේදනාවයි. ඒකට කියනවා වේදනා කැලිට කියලා. මම බොහෝ විට හිත කරදර ගන්න හිතවිලි වලින්. විතක්ක කැලිට. මම බොහෝ විට හිත මේ මේ හිත කරදර ගන්න ශබ්ද වලින්. ද්වේෂ චරිත. මේ එක එක එක දෙන එක බලන්න එක එක ඉවෙන්ට් එකකින් බෑ. ඉවෙන්ට් 10ක් විතර බලනකොට 180ක් විතර අපි එක්කෙනෙක් දුක් කරදර ගන්න එකම පැටර්න් එකකම සාපෝකින් තමයි අපි බඩු ගන්නේ. කඩවල් කොච්චර තිබ්බත් ඒ අපි ධර්මාන්තරගත පුරුද්දක්. අපේ ඇබ්බැහියක් අපේ පෞෂත්ව ලක්ෂණය. අන්න ඒක යෝගාවචරයට දැනගන්න ඉස්සෙල්ලා කමඨාන් වාර්තාව අහගෙන ඉන්නකොට අහගෙන ඉන්න කෙනාට තේරෙනවා මෙයා යම් කරදර ප්‍රමාණයක් අහුල ගන්න જાතියක්. ඒක යාගේ personality trait එකක්. character trait එක. දෝෂයක් නෙමෙයි හැබැයි. වැරද්දක් නෙමෙයි. එයා ඒක දන්නේ. ඒකේ කම්ප්ලේන් ස්වරූපේ නැතුව වාර්තා කරන ස්වරූපේ ලියන්න පුළුවන් කම්ප්ලේන් එකක් නෙවෙයි චාර්ජ් ෂීට් එකක් නෙවෙයි මෙන්න මෙහෙම වෙන්නේ කියලා එහෙනම් හරි ලේසි දෙන්නටම තේරුම් ගන්න පුළුවන් ගැටියක් වෙනවා ඒ නිසා හොඳට වාඩි වෙන්න වාඩි වීමමයි මේක වෙන මොකක්වත් නැහැ ආරම්භයේදී වාඩි වීමෙන්මයි කතාව තියෙන්නේ ඇන්දකට හේතුල ඔය වාසිකය ගත්තොත් බුදි යන්න පුළුවන් උදේට පටල වarno බුදු වෙන්න පුළුවන් භාවනා මධ්‍යස්ථානෙ ගියාම බුදු වෙන කට්ටිය බුදි වෙන කට්ටිය දෙකම හම් වෙලා තියෙනවා. ඒ මෙහෙදි අන්තිමට තිබ්බ එකේ ඔක්ලන් තිබුණ එකේ පිටි වටේට ගහලා තිබ්බා ඉඳ ගන්නකොට කෙලින් ඉඳ ගන්න හැටි. ඇවිදිනකොට කෙලින් ඇවිදින හැටි. ඒක අපි හරියට එම්ෆසයිස් කරා. මොකද මේ තමන්ගේ කය සමබරව කියලා වාඩි වෙන කාටවත් බෑ. හැම වෙලාවෙම අපි මොකේකට කුත්තු කරගෙන තමයි ජීවත් වෙන්නේ. ඒක හැදෙනම භාවනා හරිනවා. භාවනා හරිනවා හැම වෙලාවෙම ඉඳ ගන්නෙම උජුම් කායම් පරිදාය. ඒ බුදුරජාණන්සේ කියලා තියෙන දේවල් මුලදි වැඩගත් නැහැ. කොහොම හරි කියලා භාවනා කරනවා පහුවෙන්න පහුවෙන්න හරියට ගන්න ඕනේ. ඉඳගෙන ඉන්නකොට බාල දක්ෂෙක් වගේ ආමිසෝජ කෙනෙක් වගේ කද කෙලින්න ඔළුව කෙලි. කඳ ඇද වෙලා නම් ජැක් ගහලා නම් පටන් ගන්නකොටම කෝලේ කුරේ ගෙවිල වගේ බාගෙට ගුණා යන්නේ අඩමානෙට ඉතින් ඇදලා ඇදලා තමයි යන්නේ. ඒකයි රුක්මන්ට ලියන්නේ. රුක්මන් ඒවයි ඒ මෙව ටික. අදපු ඒ චිත්ත ටික මේ ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරලා ගත්තේ ඉඳගන්නේ කොහොමද කෙලින් හිටගන්නේ කොහොමද කෙලින් කියලා මොකද ඒක අපි ඒ කයට කවදාක සම්බරීලියව දීලා පුරුදු නැහැ. අපි සුඛෝභෝගී දේවල් වලට වාල් වෙලා අපේ කයේ ඉඳුන් හිටු පහසුකම් අපිට නැතිලා තියෙනවා. ඒ නිසා ඉදුම් හිටු පහසුකම නම් කිසිම සුඛෝභෝගී දෙයක් අවශ්‍ය නැහැ. ගලපුමක් වාඩි වෙන්න පුළුවන්. අවිදිනකොට කෙලින් අවිදින්න පුළුවන්. ඒක භාවනාවේ ලැබෙන ලාභයක් හැබැයි ආධුනික උත්තරේ අවුරුකට ලැබෙන්නේ. දැන් ඉඳ ගන්නකොට හොඳට බලන්න ආරම්භක තේසේ අට්ටලෝ සම්බලෝ වාදී. ඒ කියන්නේ ඒකනේ ඒක දිගේ වෙන දෙයලිය නම් ඉස්සක්ක කායන පස්සනා බලාපොරොත්තු වෙන්නත් එපා, කොන්සන්ට්‍රේෂන් බලාපොරොත්තු වෙන්නත් එපා. වචක යන්න ලියන්න යන බලින්න යන්නත් එපා. ඒක අවශ්‍ය නැහැ. දැන් අපි යනවා ඊගාට. ප්‍රශ්න කරන්න. පළවෙනි ප්‍රශ්නය අහපු ප්‍රශ්නට සම්බන්ධව තව මාත් අහන්න ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේට අහුවා ස්වාමීන් වහන්සේ. පළවෙනි ප්‍රශ්නේ කියවන්න වායිකර. මට ආනාපානසති භාවනාව වැඩුවෙමි. ටික වේලාවකින් හුස්ම නොදැනී ගිය අතර විවිධ වූ හදකල පෙනෙන්නට විය. මෙසේ කිහිප විටක් මෙම තත්ත්වය පැවතිනි. දැන් ඒව හැඩතලවලට අමතරව මට මාව පෙන්වුම් කරයි. මට හිඳගෙන සිටින ආකාරය ඇතැම් විටකදී මගේ හෘද ස්පන්දනය තදින්ම දැනේ. ගරු ස්වාමීන් වහන්සේ මේ මෙඩිටේෂන් එකේ ප්‍රෝග්‍රස් එකක්. ස්වාමීන් මගේ මටත් ඒ වගේ අවස්ථාවක් ආවා. හැබැයි එදා මම ආනාපානසති භාවනාව ආරම්භ කරා වුණාට මට වේදනාව පිළිබඳ තමයි වැඩිපුර ප්‍රමුඛ වුනේ. ඊට පස්සේ මම නිදාගන්න ගියාම මේ මම සැරගෙන ඒ වෙලාවේ හිටියේ. හැබැයි මට මාව පේනවා. මම හැබැයි මම හාන්සි වෙලා ඉන්නේ. ඊට මට මාව තේන්නේ මම උඩින් මාව බලනවා වගේ. මම මට බැලන්ස් නැහැ වගේ ගැටියකුත් මට දැනෙනවා. මොකද මම උඩ ඉන්නේ කියලා. හැබැයි මම ඇඳේ මම ඒක හොඳට දන්නවා මම ඇඳේ ඉන්න බව. හැබැයි ඒක හරි භයානකයි මොකද දැන් මම කොතනද ඉන්නේ කියන එක කන්ෆියුෂන් එකක් ආවයි වෙලාවයි. මම කක්කේවත් දැකුවේ නැහැ නේ. ඉතින් මම දැන් ඒකට උත්තරයක් ගන්න. ඒක මොකක්ද ඇත්තටම මම උඩ ඉන්නේ කාද නියමමය ඇඳේ බුදිය ඉන්නේ කාද නියමමය එහෙමයි ස්වාමීන් වහන්සේ ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ අපි හැම වෙලාවෙම හීන ලෝකෙක ඉන්නේ අපි ඉන්නේ සංකල්පයක ඊට අමතරව යථාර්ථයක් තියෙනවා අපි හිතර කොහොමඩක්වත් යථාර්ථය සංකල්පය වෙන් කරන්න බෑ එහෙනම් නක්ෂත්‍රකාරයෝ කියනවා උප්පත්ති කේන්ද්‍රය කියලා එකක් තියෙනවා ආරූඪ කේන්ද්‍රය කියලා තව එකක් තියෙනවා උපතිකේට කියන්නේ ඉපදෙනකොට තිබුණ කොන්ස්ටලේෂන් හැටියට මේක මේ චරිතය. ඒත් හැදිලා තියෙන පරිසරය හැටියට ආරූඪ කරගන්න චරිතය. නෙන්නේ බලාපල කියන්නේ ආරූඪ කේන්දරය හැටියට. ජෙනටික්ස් වල උගන්වනවා 50% ජෙනටිකල් 50% එන්වයරන්මන්ටල් කියලා. මේ දෙකෙන් කොයි එකද වෙන්නේ කොයි එකද ඊගහම තීන්දුවට මේක බලපාන. ඒ නිසා අපි ඉන්නේ සංකල්පයකද අපි ඉන්නේ යථාර්ථයේද කියලා මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න මනුස්ස මනසෙන් බෑ. අපි හරි ආසයි හීන ලෝකේ ජීවත් වෙන්න. ඒක තමයි දරුවන්ට පොවන්න හදන්නේ. මේ අම්මලා තාත්තලා කරගන්න බැරි දේවල් දරුවෝ ලව්ව හීන ලෝක වලට අරිනවා. ඒක උත් දරුවෝලක් බබල් එකකටලා ඉන්නේ. යථාර්ථය නෙමෙයි. මොකද යථාර්ථයට වැඩිය හීන ලෝකෙ විචිත්‍රයි. සිද්ධි බහුලයි. ඉතින් අපි ඒකේ ජීවත් වෙනවා. නමුත් බලකන්න බැරි විදිහට අපි යථාර්ථය ගෙනල්ලා අතහැරෙනවා. අතහැරිච්චාමට පේන්නේ බලාපොරොත්තු සුන් වුණා. ඊට වඩා දෙයක් උනායි කියලා. ඉතින් මේකට ලියවිත් හොඳම පොත් තමයි කටුකුරුදි ඥානන්ද සාන්තිගේ concept and reality කියලා පොතක් ලියලා තිනවා. ඒක අපේ යුගයේ පහළ වෙච්ච වටිනාම පොතක්. මේ සාමාන්‍යයෙන් PhD එකට මේක තමයි කරන්න ඉඩහන් දෙන්නේ. පෙරදින විශ්වවිද්‍යාලයේ උඩට පාලි පිළිබඳව ආචාර්යවරයෙක් වගේ. ඊට මහාචාර්යවරයෙක් කිව්වලු ඌවලියල වැඩක් නැහැ ළමයා. මේ දාන කතාවක් ගැන මොනවද ලියන්න කියලා මෙයා ඩිස්කරේජ් කරපු ගමන් ජොබ් එකකුත් අස්සලා කියලා පැවිදි වුණා. නමුත් ඥානපෝනික ස්වාමීන් වහන්සේ BPS e එකේ දැනගෙන හිටිය ඊට පස්සේ ලියලා ඒකට ප්‍රොපෝසල් ලියලා. කියලා තුන ප්‍රොපෝසල් එක මට එවන්න. ඊට පස්සේ මේ ශාන්තිය ඒක හරි ගැසලා දුන්නා පස්සේ ඒක පබ්ලිෂ් කරා. පොලිස් පබ්ලිකේෂන් සොසයිටියේ concept and reality කියලා ඒක අපරාධයෙන් ඉස්සෙල්ලා ඒ ශාන්තිය සිංහලට තමයි යථාර්ථය සහ සංකල්ප කියලා. ওই දෙකෙන් කොයි එකේ කොයි එකද සත්‍ය කොයි එකද ආදාර වෙන්නේ කියන දෙක අනුව බලනකොට අපි සාමාන්‍ය හීන ලෝකෙක ජීවත් වෙනවා. අපි බබල් එකක් ඇතුළේ ජීවත් වෙනවා. ඉතින් අර යථාර්ථයට ඇදලා වැටුණාට පස්සේ ඉතින් අපිට නේද අල්ලා කඩලා යනවා. නියදෙත් එක්ස්පීරියන්ස් වල මොකද 40ක් ප්‍රූව් කරලා තියෙනවා නැතනම් ටෙලිග්‍රාෆ් මැගසින් එකේ 40ක් එයා දකිනවා මම ඉස්සෙල්ලා එයා වෙන් වෙනවා. වෙන් වෙලා මේ කරන ඔපරේෂන් එක ගැන කියනවා. ඉතින් එතකොට ඒක මනෝ විකාරයක්ද ඇත්තට දකින්නද කියලා බලන්න ලෙඩ ඇදී දැම්මට පස්සේ ඇඳේ ලකුණු වගේ තියෙනවා උඩ ඉඳලා බැලුවොත් විතරක් පේනවා. යන්න ඉස්සලා නෑ. ඊට පස්සේ එයා කියන්න පටන් ගත්තාම අහනවා වාට ඒ සීනටි කරාට පස්සේ තිබ්බ ලකුණු පෙන්වනවා කියලා පේනවා. එයා කියනවා දැන් නර්ස්ට බෑන්න මතකද ඔයා? දොස්තර කියනවා නර්ස්ට බෑන්න මතකද? වම් ආවල් වෙලාවේදී ක්ලිප් එක දාන්නට ඇඟිල්ලෙන් තද කරනවා මතකද ඔපරේෂන් එකේදී? ඔක්කොම කියනකොට දොස්තර මහත්තයාට බෑ කියන බෑ. හැබැයි නේද සම්නි කරම මේ මේ මේ තීන කියලා ඉන්නේ. ඉතින් ඒක නිසා විද්‍යාවයි තථාත්වයන් තමයි මිස්ටික්ස් මේ දෙක පැකිලා තියෙනවා මරණ මොහොතට ගියා. මේ මාසේ කියන දේ ඇද්ද දොස්තර මහත්තයා පිළිගන්න කැමති නැහැ. මොකද එයා දන්න විදිහට මේ ලේලාට තියෙන්නේ. ඉතින් ඒ මිනිස්සු ඈත ඉන්න කට්ටිය ගැන කියනවා, වෙන්න තියෙන දේ ගැන කියනවා, එන විශාල විස්තර වගේක් පේනවා. ඉතින් ඒ නිසා අද ලෝකේ තියෙන ප්‍රධාන රිසර්ච් තුනක් මගේ දැනුම හැටියට ක්වොන්ටම් ෆිසික්ස් පිටේ ගිහිලා රූපය අරූපය බවට පත් වෙන පැත්තේ විශාල රිසර්ච් එකක් කරනවා. මැක්ස්වල යනවා කැවොස් තියරි කියලා එකක්. ෆ්‍රැක්ෂන් ෆ්‍රැක්ෂන් තියරි කියලා මුළු ලෝකෙම ඔක්කොම සිද්ධ වෙන්නේ පැටර්න් එකකට. මේ මේ වලාකුළුක දැල්ලයි මුහුදු වැරළේ රැල්ලක දැල්ලයි ගහක දැල්ලයි ගිනි දැල්ලයි ඔක්කොම එකයි. කොහේ වුණත් එකයි. ඒක ෆ්‍රැක්ෂන් තියෙනවා. තර්ඩ් එක තමයි near death experience. මේ දෙකේම තියෙන්නේ මිස්ටික්ස් පැත්තට ගිහිලා. සයන්ස් එක මෙතෙක්කල් බාරගත්තේ නැති පැත්තකට ගිහින් ප්‍රූව් කරගන්න, ඩිස්ප්‍රූව් කරගන්න බැරි කරා. ඒක නිසා භාවනා කරනකොට රූපේ රූප සංඥාව බාරපත් වෙනවා. ඒ ටික ඔක බුදුරජාණන්සේ ලස්සනට දක් කරලා තියෙනවා. විද්‍යාඥයෝගේ ලැබෝරටරි අඳුරන්නේ නැහැ, කිනක් කන්නාඩි වුණෙත් නැහැ, දුරේක්ෂෝනෙත් නැහැ, අන්වික්ෂෝනෙත් නැහැ. ඉතින් අපි හිත පිළිගන්න කැමති නෑ මේ වෙන දේ මෙහෙම දෙකක් තියෙන්න පුළුවන් කියලා පිළිගන්න කැමති නෑ. ඉතින් අපි ඒක ප්‍රශ්නයක් කරගන්න. හොඳම දේ උට ආයෙත් කියන්නේ. ඉතින් අනුපස්සන ඕකම අනුපස්සන කරන ඕකම බලන්න ආයෙත්. බලනකොට පේනවා මේ දන දන දන දන යනකොට පුදුමාකාර ජවනිකාවක් තියෙනවා මේ තක්කේට ඔප්පු වෙන්නේ නෑ. අපේ තක తీරුමනකට අහුවෙන්නේ නෑ. හැබැයි ආයෙ එන්නේ ඉතින්. නමුත් ඒකට ෆෝබියා එකක්ද කියන්නේ බයක්ද මේකට තියෙන්නේ නැත්නම් මේකට සූදානම් ශරීරයක්ද කියන්නේ බය නම් අයෝනිසෝ මනස්කාරය සූදානම් ශරීරය නම් යෝනිසෝ මනස්කාරය ආයවනේ වෙච්ච දෙයම ආයෙත් ගියාම එයාට ඒක ලැබ් එකක් වටපත් වෙන්නේ රිසර්ච් එකක් වටපත් වෙන්නේ රෝ මැටීරියල් එකක් වටපත් වෙන්නේ බුදු අම්මේ මට වෙච්ච දේ අර වුණා මේ වුණා කියලා ඉතක වෙනකොට ගත්තොත් කට්ටි ගිහිල්ලා ඔන්න අප නූල් දාන්න පිළිත් නූල් කරලා එහෙම නැත්නම් දෙයියන්ගේ පතේ ගාජෙක් දැරගල බෝ ගහේ ඉල්ලලා එනවා අනේ වනේ වන සිව්පාවුවත් මෙහෙම දෙයක් නම් නොවේවා ඉතින් කොහොමද නන්දහින්දේ කොහොමද නන්දහින්දේ භාවනා කරන කට්ටියන් 150කට අටකට වැඩිව පද්දගලා තියෙනවා රූපේ රූප සංඥා බාටපත් වෙනකොට ද්‍රව්‍යයෙන් අද්‍රව්‍යයෙන් ලැබීම කියලා අපේ ලොකු සංකේතය කියනවා අද්‍රව්‍යයෙන් ද්‍රව්‍යයෙන් ලැබීම material is equal to mc square energy is equal to mass ඉතින් ඕක ලිව්වයි කියලා අයින්ස්ටයින්ට ගිය අවුරුදු 100ම විද්‍යාඥයෙක් කියලා කිව්වා. බුදුජානක ගෝවා ගිය අවුරුදු 2600 කට ඉස්සෙල්ලා බුදුහාමර තෑගි දෙන කවුරක්වත් හිටියේ නැහැ. ඉතින් අපිට කරන්න තියෙන්නේ භවනාදී මේ වගේ දන්නා දැනට නොදන්නාට කියන්න පුළුවන් තැනට කියන්න බැරි දැනක. විද්‍යාවේ ඉඳලා මිස්ටික්ස් වලට මේ අනතන තමයි අපේ બ્લોක් කියලා තියෙන පරිණාමය. ඌට සාදර වෙන්න. සාදරනට දෙකක් අපි එකට ලක් වෙනවා කියලා ලොකු සාධකයක්. කය නිසා ජීවිතේ තියෙන ආශාව අභියෝගයට ලක් වෙනවා. අපේ වර්තනේ 100%ක්ම බ්ලොක් වෙලා තියෙන්නේ කයට තියෙන ආශාව නිසා. ජීවිතේ තියෙන ආශාව නිසා. ඒවල අමුදරුව දන් දෙනවා, වස්තු භෝග දන් දෙනවා කියන එක ඒක නිකන් සෙල්ලම් ගේම් එකක් විතරයි. ඒක අන්තිම එක තමයි තොක් කපන වේදන දිනා. පෙටි ගහනවා. දුම්මේ වාස් ඕවර් නේ වාස් රිවර්ස් දාගෙන තුවන්නවා. <laughs> ඒ තරම්ම මේ ශරීරයට ආසයි. ඒ තරම මේ ජීවිතේට අහසයි ඒ නිසා මායя වැඩ කරන්නේ තමයි. බුදුහාමර මායя රගුල දකින්න අපි ගිහිල්ලා බින්න ඕක බලපන් මිස්ටික් සොල්ට් ඕක රියලිස්ටික් ඕන මිස්ටික් ඕන රියලිස්ටික් ඔය ලක්ෂ වාරයක් වෙන්න දෙන්න. එතකොට මේ මිනිසුන්ගේ බය කියන්නේ මොකක්ද කියලා තේරෙනවා. මේ මිනිස්සු මේක නැතිකරන්න ටෙක්නික් හොයන මොකක්වත් මේ තියෙන ජීවිත ආසාව. කාය ආසාව ජීවිත ආසාව. අපි අනකොට බුද්ධ ඥානසේ සඳහන් කරලා තියෙනවා ඔබට ලැබෙන භාවන ලැබෙන සත්‍යාව විදියේ සති සමාධි ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම දියුණු කරන්න කායයට ජීවිතයේ අනපේක්ෂතාව උපට වේ. කායසා ජීවිතේ කැප කරන්න බලන ඵලයක්. අපේක්ෂාවක් කියන්නේ බා. තිබ්බොත් බයයි. ධම්මන කන්නේ ධම්මන කවම් බැදගෙන කන්නේ බැදගෙන කපන් කියලා අනිදාසේ සූදානම් වෙලා ගියොත් මේකට මොනවද දෙකක් වෙන්නේ? ඒ සූදානමම ඒ ඒ යෝන්සෝ මනසිකාරයේම අමුතුම පෞරුෂත්වයක්. ඒ ගමන්දී මට කැප කරන්න බැරි දෙයක් නෑ. එන දෙයක් උත්සාහය කියලා ඒකට දාන්න. ඒ මොනවා වෙන්නේ අපි නෝ දෙනවා වෙනවා, බිම යනවා වෙනවා, ලොකු වෙනවා වෙනවා, පුංචි වෙනවා වෙනවා ඔක්කොම පේන්න පටන් අර ගන්නවා. මේ සංඥා ලෝකයක් විතර ගියන්නේ. අපි මේ හිතාගෙන කොන්ක්‍රීට් ලෝකේ එනවා තමයි හෙලෝග්‍රැෆික් වර්ල්ඩ් එකයි. ওই දෙක ටක් ටක් ටක් ටක් ටක් ගාලා මාරු වෙනවා. ඒකට ඇතිවෙනවද නැද්ද කියන දේ, හරිද වැරදිද කියන දේ, ජයද පරාජයද කියන දේ, රසසද ආයසද කියන දේ, දුකද සැපද කියන දේ එකමයි. දැන් හදවතෙන් කියන්නේ නැදන්නේ අපි අස්ලෝක ධර්මේ කම්පා නොවෙන දැනකටනේ. ඉතින් අපි අද ඉන්නේ ඒක වෙනුවෙන් මරා ගන්න දැනගනේ. ඔලිම්පික් ගේම් වලත් මරා ගන්නවනේ. ඒ නිසා මේකට සාදර වෙන්න අනිත් දවසේ මොකේ නාමයෙන්ද? සාසනේ නාමයෙන් මගේ සතිය දිනුවේ නාමයෙන් ඕන දැක්වෙච්චාවයි. ලෑස්ති වෙලා යනවා කියන එක තමයි ඒකට අප්‍රමාදී කියලා කියන්නේ. ඔක්කොම කෙලස් බය. ඔක්කොම යක්කු බය. ඔක්කොම මිනිස්සු බය. මම ලෑස්ති යනවා. කප්පෝගෝ චිකාගෝ. රාජාවෝ මාවෝ ගංගාවෝ. plop from jumping to the old pond plop. ඕවට නැකත් බල බල එනවා පැනම. හරි ගියොත් හරි වැරදුනොත් වැරදි. කාටද උත්තර බඳින්නේ? කාට උත්තර බඳින්නේ? ඒකටයි අපි ස්වාධීන වෙන්න ඕනේ. ස්වාධීන වුණාට බෑ. මේ වගේ දෙයක් වෙනකොට ලෑස්ති වෙන්න. දැන් මට මම අවසාන පරීක්ෂණය සූදානම් කරන්න හදන්නේ අන්රිසර්වඩ් යන්න. අපව හැරලා බලන්න ගියොත් එහෙනම් ඉතින් වෙන්නේ නැහැ. අපව හැරලා බලන්න බා පටිවාණී වෙන්න. මේ හැරලා බලනවා කියන පටිවාණීතාවය කියලා. උරිසට උඩින් හැරලා බලනකොට කියනවා ශකව කෙනා පටිවාණී භාවය කියනවා. බලන ආපු මග මේකට අපටිවාහ වෙන්න කිලිම යනවා. අසන්තුෂ්ත වෙන්නේ ඔය හම්බ කරපු දේවල් ලබාගත් දේවල් වැඩක් නෑ මේ ඉන එක තමයි වටිනදී පුදුන එකයි කියන්නේ. ඇසිද හේ හේ ගාන කපලෙන් ගාන යමන ඵලයන් පුදන්න බලන්න. ඒ නැත්නම් නැත්තම් ඉතින් ආපහු එන්න වෙන්නේ පාස් ෆෝවර්ඩ් නේ පාස් රිවර්ස් කියලා තියෙන ටික. මම මයිලගෙන මට ගන්න වචනේ උතුම් ආහාර බයිකින් ආපහු එන්නේ කදාගෙන යනවා කක්කාවට. මේ ලස්සන මේ මේ මේ අනිශ්චිත භාවයේ තියෙදි මට අනිත්‍යර තියෙන බය. ලස්සට පෙන්නද්දී අපි අද ගන්න දේ නිත්‍යර දුවගෙන එනවා. එතන මේ පාඩම කාටවත් උගන්වන්න බෑ. කරන්න පුළුවන්. කරුවොත් ලෝකයා ගැන අපිට අපි ඉලක්ෂණ අපි තාර්කික නැහැ කියලා අපිට ලෝකයා දොස් කියනවා. හැබැයි ලෝකයට අපි කරන එක වළක්වන්න බෑ. මේක අපිට කියන මානව අයිතිවාසිකම. මේක තුගීට කරන්න බෑ මේකේ. කර්තෘ දාගෙන යන්න බෑ මේ ගමනේ. අරේ මේ බෑ. ආවොත් අවස්ථා පැහැරෙන්න දෙන්න එපා. අපව වෙන්න ගියා. ඕක තමයි මම බලාගෙන ඉති වරින්. අපව වරින් කියලා කියනකොට අපි මොලේ කවදාකවත් වැඩ කරුවොත් ඉස්සෙල් ෆික්ස් එකක් වැඩ කරන්න පටන් ගන්නවා. අර බයිට් තිබුණු රිසර්වේෂන් මොකුත් නැහැ. යනවා. එදාට විතරයි අපි ජීවත් වෙන්නේ අනෙක් හැම වෙලාවෙම අපි බයට මිරිකිච්ච. එහෙම නැත්නම් පාෂල් නොලෙජ් එකකින් වැඩ කරන මොලේ 5%ක්වත් වැඩ කරන්නේ ගැට කරන්නේ නැති මැට්ටෝ බාටපත් වෙනවා. අතින්දි ෆුල් බ්ලාස්ට් එක. යම් අන්නෝනි. ඉතින් කියනවා fear of unknown කියලා කියන්නේ. නැත්නම් fear of uh, නැත්නම් නියෝෆෝබියා කියලා කියන්නේ. අලුත් දේවල් වලට බයයි. ඒ උගත් මිනිස්සයා කරප්ට් කියන knowledge එකට තියෙන මේ බැගයකට අනිශ්චිතතාවයක් ආපු ගමන් උටක් ගාලා යනවා තමන්ගේ ලැබෙන්නේ. අලුත් දේවල් වලට බය. ඒ තාක්ෂය පුරුදු කරන්න ඕනේ. අපිට නෑ fear of unknown නෑ. අපි අකදන්නේ unknown තමයි. fear of new phobia නෑ. අලුත් දෙයක් එක්කොට කාටවත් කියන්නේ මේට ගිහලා බලලා නැත්තම් ඒක අපේක්ෂා කරනවා දවස් යනකොට එතනින් එන ඒ පන්නරේ එතනින් එන ඒ ඒ සල්ලම් වෙන ගතියේ ඒ නිකන් පිනුමේ ඒ භාෂාව හැදෙන්න වෙනකොට පිරිමි ඒ දේට දක්ෂයි ගැහුනේ දේ සත්‍ය නැහැ කියලා. මොකද පිරිමි පරසයිනේ. නෝ ගැහනොත් ඉන්නවා. ඒ ලෑස්ති කරලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ස්ටිලික වෙනකොට පුරුසලිකියක් දාන්න පුළුවන්. බාහන කරන එච්චර වෙන්නේ වෙන මොකක්වත් වෙන්නේ නැහැ. ඒ ගයිව මොකුත් නැහැ. උඹලට බෑන ඕ මං ගියා. නැත්නම් මට කියපු දෙයක්. අයියන්ගේ බහිනවන්න මම ගැටි මම පෙන්නන්නේ. ඊට පස්සේ ලොකු බණ්ඩක් තරම් කපනවා. ඒක වෙනම කතාවක්. මැඩු බණ්ඩ වීරයෙක් කරනකොට උකිලා මම වැඩේ කරනවා කියන්නේ. ඉතින් තමයි ඇත්ත බුද්ධ සත්‍යාව තියෙන්නේ. අපි ඊළඟ එතකන් තියෙන සත්‍යාව නිකන් ප්‍රසාද සත්‍යාව. මෙතෙන්දී ලේමසොලිනේ නැහැ. මගේ ජීවිතයත් එක්කනේ. එතෙන් යනකොට තියෙන සත්‍යාව ආවොත් මිනිස්සුගේ ඒකට බය නැහැ. මොකද බය වෙන්න දෙයක් නැහැ. මොකද උන්ට කරන්න පුළුවන් මේ කායතයි ජීවිතේ මොකද දෙයක්. මම ඒක පුදන්න ලෑස්ති. යක්කෝ අමනුෂ්‍යයෝ කෙලස් පුතුම බයයි. එන්දා පිරිමියෙක් වෑම්. එච්චරයි කියන්නේ. පරුස වෙන්නේ කාටවත් අවියකට ආන්සර් වලට සමාන. කවුරු හිතන්නේ අපි මේ ආරයට මට අපි ආන්සර් බල කියලා. ඒක ගන්නෑ. මනුෂ්‍යපත් අපි ලබන අපි ගියාත් කොච්චර පින් කරනවා. ඒ මොකකට ආන්සර් බලන්නේ? ආන්සර් කරන අතපල්ලේ වැටලා. ආන්සර් කරන හීනමාන. එහෙනම් මොනවද කියන්නේ? අව탁ෂේරු වෙලා නැත්නම් ඉන්ෆීරියර් මිටික. කාටවත් ආන්සර් දෙන්නේ. ඒ උතර තියෙනවා මේ මොරැලිටි එකත් එක්ක පොඩි කන්ෆ්ලික්ට් එකක්. ලෝකයේ තියෙන සම්මත හොඳ නරකයි. මෙතන මේ මම ගන්න කාටවත් ආන්සර් කරන්න නැතු යන්නේ කේයි. ඒ තියෙන දේ විස්තර කරගන්න බුදු ජානක උත්සාහ කළා නෑ. මොකද ආන්තරබල් වෙන්නේ කොමියුනිටි ලයිෆ් එකේ විතරයි. මම තනියම නෑ යන්නේ තනියලිය නා. මම කාටවත් ආන්තරබල් නෑ. ඒක ඒක ඒක ප්‍රී කන්ඩිෂන් එකක් විතර බුදුහාමතුනම තනියලිය වියා. අරණ්‍යගත වියා. ඒකට උඹට කාටවත් කියන්න ඕනේ නෑ. ගිහිල්ලා ඇවිල්ලා හරියට කියපන්. වැරදුවොත් කියන්නේ දැන් නෑ මැරෙන්නේ. <laughs> දඬුවමක් තියෙනවා මේ උසාවියේ වැරද්ද කෙරුවොත් නිදහස් වැරද්ද කරන්න උත්සාහ කළොත් දඩුවක්. ඒ තමයි සීටි නසගෙන. වැරද්ද කෙරුවොත් උසාවියට ගන්න දෙන්නේ නැහැ. වෙයි උත්සාහ කළොත් දඩුවක් කරනවා. සීටි නසගෙන උත්සාහ කරලා මැරුණ නැත්නම් උසාවිය දඩුවක් කරනවා. ඒ සීටි නසගත්තොත් නගලයි. බුද්ධ ඥානදීත් අපිට දීලා තියෙන අනේ වගේ එකක්. ඉතින් හිතන්න එපා ඒ වගේ අත්ති නැහැ කියලා ලෝකේ. එතෙන් ගිහිල්ලා ඒ කාය ජීවිත නිර්පේක්ෂව යන පිරිසක් ඉන්නවා. මේ සම්මත ලෝකේ ඒගොල්ලෝ තාම රෙකග්නයිස් කරලා නැහැ. රෙකග්නයිස් කරන්නේත් නැහැ. අපි අනේ කාගෙන් තමයි සාසනය රැකෙන්නේ. එහෙම එහෙම නැහැට අහන්නතෝ පයින් එකාගෙන් විතරමයි සාසනය රැකෙන්නේ. අනික් කච්චි මේ සාසනය කියලා මොකද්ද ආගමක් රකින්නේ. ඒක රැකෙන්න ඕනේ. ඒ සාසනය රැකෙන්නේ කම්මෝගෝ චිකාගෝ රාජාවෝ මාවෝ ගංගාවෝ from jumping to the old pond, from බෑ අපි වෙලාව ඉවරයි. තේන් ගන්නසේ සමාප්ත කරනවා මේ අලුතෙන් ආපු අය වෙනුවෙන් පොඩි ඇලියාවක් තියෙනවා මේ අජන්තහරා. මේ අලුතෙන් ආපු අයට මූලික උපදෙස් ඉඳ ගැනීම සහ පරියන් සක්මන පිළිබඳව කී දෙනෙක් කැමැතිද ඒ උපදෙස් මූලික උපදෙස් අලුත් වෙනවා දකින්න. හොඳට අත උසන්න. ඒකට විනාඩි 10ක් විතර තමයි වෙනවා මෙතන. ඒක දෙන්නේ වීඩියෝ ක්ලිප් එකක් මාර්ගයෙන්. පොඩි ළමයි අපිට උගන්වන්න ක්‍රමෙට. පොඩි අපි සතු පාගත් හදපු අය නිසා කට්ටිය මේ ඉස්සරහට එන්න විනාඩි 5 6 වගේ තියෙනවා. මේ වෝකින් මෙඩිටේෂන්, සිටින් මෙඩිටේෂන්. ඒ පොඩි කම්පියුටර් නිසා ටිකක් ඒකට හැද ගැහෙන්න වෙනවා. මයික් එකේ